ඉතින් අපි මේ කරන වැඩේට සමහරට අදිචිත්ත මනියොත්තේන භික්කවේ කියන අපි මේ හිත පිරිසුදු කරන නැත්නම් අදි චිත්ත භාවනාවකට කරන කටයුත්තක් කියලා තමයි අවස්ථානුකූලව පාවිච්චි කරන්නේ. ඇත්තට මේක ඉතින් අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා කියලා අවස්ථා තුනකට කැඩෙනවා. ඒක ඉතින් තීරණාත්මක අවස්ථාවක් තමයි මේ අදිචිත්ත මනියුත්තේන කියන විදිහට හිත පිරිසුදු කර ගැනීම සඳහා සැදී පැහැදී සිට ගන්න වෙලාව. එහෙම නැත්නම් අනුග්‍රහ දක්වන වෙලාව මේකට තාවචනිකෙන් කියන සමත අනුග්‍රහිතය කියලා. මුචේ සමත අනුග්‍රහිතයට වෙන්න නැත්නම් සමත අනුග්‍රහිත වැඩෙන්න එහෙම නැත්නම් සමත අනුග්‍රහිතයට අවස්ථාව සැලසෙන්න අපිට පුද්ගලිකව හෝ පොදුවේ ඊට කලින් කල යුතු අනුග්‍රහ තුනක් එනතන් උප සත්කාර එනතන් සප්පාය කරනු සලසා දීම් තුනක් ඒ අනුග්‍රහිත සූත්‍රයේ සඳහන් වෙනවා එකක් තමයි සීල අනුග්‍රහිතේ ඒ නිසා අපි වැඩමුළුවට මුළු දෙන හැම වෙලාවෙදීම සීළු දෙනාගෙම අවම සීලය හට සීල් බවටපත් වෙන්න අපි සම්මතයක් පිට ගන්නවා. ඒකෙන් අපි හිත අලුත් කර ගන්නවා අපි වෙනදට කරන්න නැති විදියට විශේෂයෙන්ම මේ රට සීලයකට සිත පිහිටවන පිරිස ඒ සමාදාය සික්ඛති සික්ඛාපදේසු කියන විදිහට තමා විහිං ඊළඟන සමාදන් වෙනවා ඒ සීලයක්. ඒක ඉතින් පන්සිල් එක බනනකොට අදි සීල තමයි. ඉතින් ඒක රකින්න දිවේලේ උත්සාහ කරන හැම වෙලාවෙතම අපි සීලානුග්‍රහිතයක් සීපත් කරනවා. අපි ගැන සතුටු වෙනවා. අපි ගැන තමන් ජීවිතයකට කරගත්ත ලොකු දෙයක් විදිහට අපි සලකනවා සාසනික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන්. ඒ වාගේම ਸਰවචනාංශයෙන් පෙන්වා දීලා තියෙනවා මේ අපි දැන් මේ කරන්නට පෙළ ගැහෙන වැඩේ සූතානුග්‍රහිතේ වශයෙන්. මේ හිත වැඩෙන්න අධිචිත්ත මනුයුත්තේන නැත්නම් හිත අධිචිත්තයට ආවර්ජනය කරන්න යෙදෙන්න අවශ්‍ය කරන සුතය. ඒ කියන්නේ අපි එනකොටත් සෑහෙන ප්‍රමාණයක් සුතමේ වශයෙන් බෞද්ධ භාවයක් ලැබලා පොතේ දනුව නැත්නම් අසුවිරු ඥාන සහිත පුද්ගලයෝ. ඉතින් ඒ වුණත් ඒක නැවත නැවත අලුත් කරන්න ඕන. නෙලාගත්ත මල් ටිකක් බුදුහාමුදුරට පූජා කරාට පස්සේ අපි ඒකට පැන් ඉහෙනවනේ. ඒ පැන් ඉස්සොත් තමයි ඒ මල් වල නවකු භාවය නවමු භාවය පවතින්නේ. ඒ මලට කරන්න තියෙන සත්කාරය ඉච්චරයි. ඉතින් ඒ වගේ මේ පැන් ඉහිනා වගේ නෙලාගත්ත මල් වට්ටියකට අපි සූතමේ ඥානෙ ටික ටික අවස්ථානුකූලව දෙනවා. ඒ වගේම සාකච්ඡා අනුග්‍රහිතය කියලා අපි සම්මුඛ සාකච්ඡා පවත්වනවා. කමඨහං සුද්ධ කරනවා කියලායි මේක ශාසනික වශයෙන් කියන්නේ පොදුවේ හෝ පෞද්ගලිකව හෝ ධර්ම සාකච්ඡා වශයෙන් හෝ කමඨහං සුද්ධ කිරීම වශයෙන් සාකච්ඡා මේක තියෙන ශාසනය විතරයි අනික හැමතැනම දෙයයන්ාංශ කියපු දේ අහගෙන සුවචකී කරව හැසිරෙන එකයි තියෙන්නේ දෙයයන්ාංශෙත් එක සාකච්ඡා කිරීමක් නැහැ ඒ අතරමැද ඉන්න ලෙබ්බෙලයි මේ පියතුමන්ලයි සාකච්ඡාවල් ගැන කතා කරනවා. නමුත් එක්කෙනෙකුටවත් දෙයයන් ආසිත් එක්ක සම්බන්ධයක් නැහැ. ඉතින් ඒ නිසා කිසිම ආගමක කිසිම තැනක විවෘත සාකච්ඡාවකට සාස්ෘණ වහන්සේත් එක්ක සාස්ෘණ වහන්සේගේ ඉගැන්වීමත් එක්ක සාස්ෘණ වහන්සේගේ තිස්සියොත් එක්ක ඍජු සාකච්ඡාවක් කොහොක්වත් නැහැ. ඒක කරන්න බෑ. මොකද ලෝකේ කියන්නේ හරිම විෂම දෙයක්. එතකොට මේ පොදු ධර්මයකට සාකච්ඡා කරනකොට අනිවාර්යයෙන්ම ධර්මේ පරදිනවා අධර්මේ දිනනවා. ඉතින් එවැනි ලෝකෙක මේ සාකච්ඡා අනුග්‍රහිතය දොර විවෘත කර තිබීම පවා ਸਰවඥාන්සේගේ බුදුමාකාර ශ්‍රේෂ්ඨත්වයක් ප්‍රෞಢත්වයක් ප්‍රායෝගිකත්වයක් පොළොවට බහැපු ගතියක් තියෙනවා. ඉතින් අපිත් පුළුවන් තරම් උත්සාහ කරනවා අවංකව අපි අත් දකින්න දේ මේ භාවනා කරනකොට සාකච්ඡා වශයෙන් ඉදිරිපත් කරගෙන උනුනුන් එකිනෙකා අඤ්ඤමඤ්ඤ පච්චේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන කියන විදිහට අපි එකිනෙකා එකිනෙකාට ප්‍රත්‍ය වේලා එකිනෙකා එකිනෙකාව සොවා තැබීමෙන් අපි මේ සාකච්ඡා අනුග්‍රහිතය කරනවා. ඉතින් මේ අනුග්‍රහිත තුන අනුව තමයි මේ සමත අනුග්‍රහිත නැත්නම් අධිචිත්ත මනියුත්තේන බික්කවේ බික්කුණා පංච නිමිත්තානි කාලේන කාලම් මනසිකාතබ්බං කියන්නේ අර තුන හදාගත්ත කෙනා ඒ අනුව හිත නැත්නම් චිත්ත භාවනාව දියුණු කර ගැනීමට එකකින් බෑ. අපි සාමනා සාමාන්‍ය භාවනා කරන්න ගියාම අපි හිතන්නේ මේ කමඨහනක් අරගත්තාම ඒ කමඨහනේ ඒක හේතුකව ඉදිරියට ගෙනියයි කියලා. ඉතින් මෙතන කියන පංච නිමිත්තානි කාලේන කාලම් මානසිකාදබ්බානි. ඒ කියන්නේ විචල්්‍ය සාධක පහක් මේ හිතක් හදන්න අදාළ වෙන විචල්්‍ය සාධක පහක් මෙතෙන්දී සරුවචාන්සිය දේශනා කරනවා. අපි ඔය 77 වෙනි වගේ කරපු වැඩසටහන ගත්තා. ඒ වගේම ඒකට නමක් තිබුණා. පස්සේ නිමිත්ත සූත්‍රය කියලා තමයි නම තිබ්බේ. ඒකේන සඳහන් කරනවා අදිචිත්තම අදිචිත්තමනියුත් අදිචිත්තමනියුත් තේන පිළික්ක වේ බික්ුණා. තීනි නිමිත්තානි කාලේන කාලම් මනස්කාතබ්බානි කියලා කාරණා තුනක් පෙන්නලා. ඒක අංගුත්තර නිකායේ තික නිපාතේ සඳහන් එකක්. ඒ නමක් තිබුණේ අපි බුරුම පොතේ බල්ලයකට නිමිත්ත සූත්‍රය කියලා දැම්මා. මේක නමක් තියෙනවා. අපි මේ අද පාඨය ඉදිරිපත් කරගත්ත මේ සූත්‍රය මේ සුතානුග්‍රහිතේ වාතේ මාතුකා ලබා ගන්න ඒක කියන්නේ විතක්ක సంథාන සූත්‍රය කියලා. ඒක දිග සූත්‍රයක්. අර තීන නිමිත්තානි සූත්‍රයේ අංගුත්තනිකායේ කෙටි සූත්‍රයක්. මේක දිග සූත්‍රයක්. මේකදී බුදුහාමුදුර අපිට සඳහන් කරනවා අර විදියට සීලය අපි අනුග්‍රහිත කෙරුවත් අපි අර විදියට සූතමේ ඥාන පැන් හින්නා වගේ අලුත් කර කර ගියාත් ඒ වගේම අපි සාකච්ඡා කරමින් දක් පුළුවන් තරම් අපිට අවංකව අස්පනා අපිට වැටහෙන දේ ආලවට්ටම් දාන්න නැතුව අතිශෝක්ති නැතුව ඇති හැටියෙන් දැකලා ඇති හැටියෙන් කියන්න උත්සාහ කරන සාකච්ඡාවකට යටත් උනත් චිත්ත භාවනාව සම්බන්ධයෙන් අධිචිත්ත මනියුත්තේන භික්කවේ කියන විදිහට එහෙම නැත්නම් සමතානුගහිතේ වශයෙන් එකකින් බේරන්න බෑ කාරණා රාශියක් තියෙනවා. එකකින් එකකින් එකකින් එකකින් අතටත් මාරු වෙමින් තමයි මේක සුද්ධ වෙලා එන්නේ. ඉතින් ඒක සුතානුග්‍රහිතයන් වශයෙන් අපි ගත්තට මේක අපි කරන භාවනාවට එහෙම නැත්නම් පරියංක භාවනාවට එනත සක්මන් භාවනාවට නැත්නම් අපි එදිනෙදා ජීවිතේදී හිත හදන නැත්නම් සතියෙන් පොඩ්ඩක් එහාට ගිය ගමනක් යනකොට මේ තොරතුරු ටික අදාළ වෙනවා. ඒ නිසා මේක සූතානුග්‍රහිතයටත් ඍජු නිදර්ශනයක් වෙනවා. ඒ වගේම චිත්ත භාවනාවට ආධාර උපකාරයක් වෙනවා. ඉතින් ඒක නිසා අපි මේක කීප පැත්තකින් මේකට සාදර වෙලා කීප ආකාරයකින් අපි ඒක තන වඩා ගන්න ඕනේ. ඒක සඳහා සරුවචන් වහන්සේ බොහොම සංඝයාගේ අවධානය දිනාගෙන සංඝයාට ඒක මතක් කරලා හොඳයි මහන්නි මම එහෙනම් මනාවකට අසව් මම දේශනා කරන්න මේ කියලා බරසාර විදිහට තමයි මේ සූත්‍රය ඉදිරිපත් කරන්නේ. ඉදිරිපත් කරලා තරුවචන් වහන්සේ තමන් වහන්සේ මේ මාත්‍රිකා සපයා ගත්ත නැත්නම් අරමුණ එල්ල කරගත්ත නැත්නම් අනුන්ගේ අවධානය ලබාගත් කාරණාවලට එකින් එක එකින් එක විස්තර දෙනවා. ඒ කියනවා උද්දේශ නිද්දේශ පටිනිද්දේශ ක්‍රමයක ඉස්ලාම උදෙසීමක් කරනවා. මේ පහ මෙව්වයි කියලා ඒ වගේ නම් කියනවා පටුන පොතක පටුන වගේ ඒවට කියන උද්දේශ වාරය කියලා. ඊට පස්සේ එක එක මාතෘකාවක් අරගෙන නිද්දේශ වශයෙන් ඒකෙන් මම අදහස් කරේ මොකද්ද මේ වචනෙන් කියුඹලට අඳුනා දීපුදී මෙන්න මේමයි ඒකේ මගේ නිර්දේශය. මම මේකෙන් අදහස් කරන්නේ මේකයි. මේකයි මේකෙන් තේරුම් ගන්න ඕන කියලා අර දීපු වචනයේට පසුබිමට සාපේක්ෂව අර්ථකථන දෙනවා. ඒක නිද්දේශ වාරය කියනට පස්සේ ඒක තේරෙන්නේ නැහැ. උඟ දෙනකොට තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ කොට්ටිත මහරහතන් වහන්සේට. එහෙම නැත්නම් මහා හාරිපුත්තු ස්වාමීන් වහන්සේට. එහෙම නැත්නම් අනුරුද්ධපද්දී ආදී මහා ස්වාමීන් වහන්සේලාට. ඉතින් අනිත් ගැත්තෝ අපි වගේ ඇත්තෝ උන්වහන්සේලා ළඟට ගිහිල්ලා අවසරයි ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මෙහෙම උද්දේශයක් කරා. ඒකට මෙහෙම නිද්දේශයක් කරා. අනේ අපට කියලා දෙන්නේ කියලා. ඒ ස්වාමින් වහන්සේලාගෙන් ඉල්ලීමක් කරනවා. එතකොට උන්වහන්සේලා ඒකට ප්‍රතිනිर्देशයක් දෙනවා. මේක නම් හරිනම් ගිල බුදුහාම තමයි අහන්න ඕන. නමුත් බැගෑවෙන්න නිසා මෙන්න මෙහෙම ගන්න කියලා එදා ඉඳලම මේ අපේ දන්න කාරණාවක් ක්‍රමිකව ඒ නොදන්නා දැනගන්න කැමති කෙනෙකුගේ හිතට සම්ප්‍රේෂණය කරනකොට sannivedanaya කරනකොට ඒ තිබිච්ච ක්‍රමවේදය අදවත් අරිඹුවකින් අත් දිනු කරන්නත් නෑ කරන්නත් බෑ ඒක තමයි ක්‍රමී. ඇත්තටම වෙලා තියෙන අපට ඒ ක්‍රමවේදය මගාරවලා එහෙම නැත්නම් මේ සංකර নানা ආකාර ක්‍රම වලට ගිහිල්ලා අපි අර තිබුණේ උද්දේශ නිද්දේශ වට නිද්දේශ කියන ක්‍රමික වැඩපිළිවෙල අනුපූර්ව වැඩපිළිවෙල අනුභව ශික්ෂාව අමතක කරපු නිසා තමයි මේ සිංහලයට ගැති වෙන්න සිද්ධ වුනේ. තාමත් සිංහලයේ මේ ගැති කමේ තවත් ඉදිරියට තවත් බටහිරට පහඳිනවා. තවත් බටහිර ක්‍රම ඉල්ලනවා. තමත් බටහිර ක්‍රම වේද යනවා යන්න යන්න අපි වත්ත වත්ත බත්තට දීලා ඇස්සර දතනියවන හිවල්ලු බවටපත් වෙලා තියෙනවා. මේ පොතක තියෙන මේ බුදුජානනාංශේ කාරණාව පැත්තක දිවිච්චාවයි අනුග්‍රහය පැත්තක දිවිච්චාවයි එහෙම දෙයක් මේ පෘථජන කෙනෙකුට කියලා දෙනකොට ඒ අරගෙන තියෙන ක්‍රම වේදේ ඒක සාරුවච්චන් වහන්සේට සෝපාකට කතා කරතයි සරුවච්චන් වහන්සේට පාඨාචාරාවට කතා කරතයි. සරුවච්චන් වහන්සේට කිසాగෞතමයට කතා කරතේ. ඊයත්ෝ ඉසගිනිය කරන જાතියක්. මුද්දටම පරිසරෙ බිඳිලා පරිසරත් බිඳිලා වැටිලා ඒත් කතා කරන ක්‍රමයක් තියෙනවා. ඒ නිසා උන්වහන්සේ මම සරුවච්චයි මට සීලේ තියෙනවා මට සමාධිය තියෙනවා මට ප්‍රඥා තියෙනවා උඹලා මේ කාගෙන අනාගෙන වැටිගෙන මයිලකට යන පළවෙනි යන්න කියන ඒ කතාවමකුත් නැහැ. උන්වහන්සේ දන්නේ කොච්චර වැටුණත් මනුස්සකම උණ්ඩ තියෙනවා. ඒක නිසා මේ මනුස්සකමට ආමන්ත්‍රණය කරනකොට අර මනුස්සයාට වැටිච්ච බව මතක නැති වෙනවා. වැටිච්ච මනසකම ඉගෙන ගන්නත් බෑ. නිසා නැගිට්ටවල ගන්නේ අර වැටිච්ච හරකුන්ට අංජනම් තියලා නැගිට්ටෝ වගේ නැගිට්ටවල කියන ඔන්න ඔය කුණු කන්දල් පැත්තක දාපන්. මම මේ ක්‍රමයකට කියලා දෙන ආඩු ගහන්නේ කොහම උගන්නන ක්‍රමයේ ඉගෙන ගනි. එහෙනම් තව උගන්නන කරුණ ඉගෙන ගනි. එහෙනම් ඒක පාවිච්චි කරන හැටි ඉගෙන ගනි. එකක්වත් කරන්න බෑ. ඒ ධර්ම ගෞරවේ නැතුව. ධර්ම ගෞරවේ එනකොට පටාචාරයට රෙදි ඇන්දෙනවා. රූපාගේ සුනීතලාගේ පිටේ ඉල්ලලා තියෙන මිනිකුණු ගැලවෙනවා. අසුචිකද බිම තියෙනවා. තියලා තමයි එන්නේ බුදුහාමුදුරන්ගේ මට්ටමට. මට්ටම කියන්නේ sannivedana කරගන්න මට්ටමකට ඒකම සුද්ධිය. ඒව මොකුත් නැහැනේ අද පන්ති කාමරවල. මොනම දෙයක්වත් නැහැ. රේඩියෝ එකේ බණ කියනකොට මොකක්වත් නැහැ. ජනමාධ්‍ය බණ කියල මොකුත් නැහැ. අම්මා හිරමනේ උඩ ඉඳන පොල් ගාන ගමන් බණ අහනවා. ආමුදුරු උගුර බලාගෙන බණ කියන. කෝ ලෑස්තිය. කෝ පරිසරය. කෝ ක්‍රමවේදය. ඒ නිසා UID වැඩක් වෙනවා කෝ නපුරක් හිතකින් කරනවා කියන එක නෙවෙයි කියන්නේ. මේකට ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ හිමීට මීට යන්න අපි මේ වගේ කඳවුරු බැඳ ගන්නවා. එක දවසේ නෙවෙයි දෙක තුන හතර පහ අපි එකම තැන ඉඳගෙන එක බත වළඳගෙන එක පැදුරේ බුදියාගෙන මට හිමීට හිමීට ක්‍රමයට හිත දාගෙන යනකොට තේරෙනවා මේක අපි නොදන්න කරුණු නෙවෙයි නමුත් පිරිසුදු කරගත්තේ නැති පරිසරයක මේවා කරේ ක්‍රමවේදයක් නැති පරිසරයක මේවා කරේ දැන් අපේ තියෙන වෙනස තමයි ඒ ක්‍රමවේදයේ ඉදිරිපිට අපි නිහතමානී වෙනවා ඒ ක්‍රමවේදයේ ඉදිරිපිට අපි බොහොම ගරු කටයුතු තැනකටපත් වෙනවා පුද්ගල ගෞරවයක් නෙමෙයි ධර්ම ගෞරවේ එතකොට තියෙනවා අපේ ඇතුලේ ආකල්පවල නැමෙන ගතියක් විතක්ක సంతානයක් විතර්ක අඹරන්න පුළුවන් ගතියක් තියෙනවා මොකද පරිසරයක් හැදෙනවා ඒක හරි බරසාරයි ඒක බරසාර විය යුතුමයි ධර්ම ගෞරවයක්මයි ඉතින් ඒකට පුද්ගලිකව අපිට කරන්න තියෙන බොහොම සොච්චමයි පොඩ්ඩයි ඒ සාමූහිකත් එකතු වෙලා පුද්ගලිකවත් එකතු වෙලා ඒක ඇති කරගත්තොත් ඒක ආරෝපණය වෙන සුළු දෙයක්. ඒක බෝ වෙන ලෙඩක්. ඒ පරිසරයට එන ඕන කෙනෙකුට ඉබේම රෝමෝද්ගමණය වෙනවා. ඉබේම දකිනවා මෙතන ඉඳගෙන විහිළු කරන්න බෑ කියලා එයාගේ අර තිබුණ නැති බැරි කැටි පැත්තකට ගිහිල්ලා මේ පිරිසත් එක්ක මේ ධර්මයට ගැලපෙන්න මේ සීලක ඉඳගෙන මම ඉන්න ඕනේ කියලා පුදුමාකාර වගවීමක් වෙනවා. ඉතින් ඒක අද අපි මේ විදියට අපේ අපේ යදවුන් යදන කරනකොට අපි බුද්ධ විඳිනවා නම් සර්වචනන්සේ වැඩ ඉන්න කාලේ මොන විදිහක තෙදක් මොන විදියක sannivedanayak මොන විදියෙන් මනසට මනසට මනසින් මනසට ආරෝපණය වීමක් වෙන්නත්ද කියලා හිතා ගන්න පුළුවන් මේ අවුරුදු 2600කට පස්සෙත් තාම මේ වචන වල ඇලපිල්ලක් කිස්පිල්ලක් කාටවත් වෙනස් කරන්න බෑ කරන්නෙත් නෑ කරපු මනසට සහ ගහනවා කවුරුත් අත තියන්නේ ඒක නිසා අපි ඒක උඩින් තියාගෙන හඳුන් කූරුපත්තු කරගෙන ධර්ම රත්නය කියලා වැඳගෙන ඉන්නවා. මොකද ඊට වැඩි වෙනස් නැත්නම් ඒ වගේ ඒකෙම ටිකක් ඉස්සරහටනේ අපි කරන්න හදන්නේ. අපි ඒක තීරුම් අරගෙන අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන අපි සක්මනට සම්බන්ධ කරන පරියන්කයට සම්බන්ධ කරන භාවනා ජීවිතය සම්බන්ධ කරන්න ගියාම ඒ එක පැත්තක් තියුණු වෙලා බෑ මේක හැම අංශුවක් පාස හැම සෛලයක් පාස අපේ ඥානයක් පාස අලුත් වෙන්න අලුත් වෙලා තමයි අපිට පුළුවන් වෙන්නේ මෙවැනි ධර්මයකට සුතානුග්‍රහිතයක් කරන්න, සාකච්ඡානුග්‍රහිතයක් කරන්න. ඒ වගේම හිතේ වෙනසක් ඇති වෙන්න නැත්නම් සීලේ වශයෙන් සදාචාරාත්මක වගවීමක් වෙන්න. ඉතින් මේ ඔක්කොම අපි මෙතෙක්කල් අපේ ජීවිතවල පුද්ගලිකව ටික ටික ටික ටික තනවා වඩාගෙන ආපු දේවල් වල ගුණයක් ඇතුව ඒකාකාරී ඉදිරියට යන ගමනකට කරන අනුග්‍රහයක් ඉතින් මේ මේ සූත්‍රෙත් ඒක පේන්න තියෙනවා මුල් මුල් කොටස් පසුපසු කොටස් වලට ගොඩාක් හේතුකාරක වෙනවා. ඒක තමයි අපි මේ අනුභව ශික්ෂා අනුභව කිරියා අනුභව පටිපදා කියලා කියන්නේ. ඒ නිසා මේ පරිසරය සකස් කර ගැනීම සරුවචනාංශේ හැම වෙලාවෙම ධර්ම ගෞරවයෙන් කරපු දෙයක්. ආවට ගියාට බණ කියන්න යන්නේ නැහැ. අදාළ නැත්නම් අදාළ දේවල් කතා කරන්නෙත් නැහැ. ඒ නිසා උන්වහන්සේ කතා කරපු දේවල් වල උගාක් කළාට එතන එතන ප්‍රතිඵල තිබුණා. ඉතින් ඒ නිසා මේ විසක්ක විතක්ක සංඨාන සූත්‍රය අද භාවනා කරන අය අතරේ විශේෂයෙන්ම සාකච්ඡාවට මුල් තැන දීලා භාවනා කරන අය අතරේ එනනම් අපිට කියන්න පුළුවන් විපස්සනා භාවනා කරන අතරේ නිතර සාකච්ඡා කරන සූත්‍රයක් බවට පත් වෙලා තියෙනවා. වෙන විදියකට කියනවා නම් මේ විතක්ක සංඨානය දන්නේ නැතුව අපිට භාවනා කරන්න බෑ. ඒ ධර්මතම මේක හැමතැනම පැතිරිච්ච දෙයක්. නමුත් අපි මේ සූත්‍රය කියන කොටයි දන්නේ අහවල් දන කියවෙන්නේ මේකෙන් කැලලක් තමයි. මේක තමයි මේ කියවෙන්නේ කියලා. ඒ මේකේ තියෙන කොඳුයට පෙළ වගේ අපි අතනින් මෙතනින් වෙන වෙන සූත්‍ර වලට මේකෙන් සාක්ෂි ගන්නවා. අද අපි කරන්නේ මේ සූත්‍රයට වෙන වෙන තැන්වලින් සාක්ෂි අරගෙන මේක ධර්ම දේශනාවේ මූලික තේමාව කරගෙන දේශනාවලියට තේමාව කරගෙන ඉදිරියට යන්නයි. ඉතින් ඒ අනුව බලනකොට ඒ සරුවච්චන් වහන්සේ මේ හිතක් දියුණු කරන්න පිරිසුදු කරන්න සත්තානම් විසුද්ධියා කියන පදේ නැත්නම් සමතානුග්ගහිතේ කියන පදය ඊට පස්සේ එහාට තියෙන විපස්සනානුග්ගහිතේට අදාළ වෙන්නා වූ නිමිටි පහක් සඳහන් කරලා ඒ නිමිටි වල පළවෙනි එක උද්දේශ වශයෙන් කියන්නේ අඤ්ඤ අඤ්ඤ අඤ්ඤ නිමිත්තම් මානසිකා තබ්බං කියන එක අඤ්ඤ නිමිත්තම් කියලා තමයි මේක කෙටි වචනේ හඳුනන. නමුත් ඒක විස්තර කරන්න පරිච්ඡේදයක් කියවන්න ඒ පරිච්ඡේදය තමයි මේ වෙනත් නිමිත්තක් භාවිත කිරීම කියන අර්ථය අපිට ප්‍රායෝගිකව වැටහෙන්නේ. ඒකට තමයි අද අපේ බලවෙන ධර්ම දේශනාවේ කතා ශරීරය නැත්නම් මූලික තේමා වැය වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ නිर्देशය දීලා, ಉद्देशය දීලා මේ අඤ්ඤ නිමිත්තන් කියන එක නිर्देश කරන උන්වහන්සේ මම මේකෙන් අදහස් කරන්නේ මොකද්ද කියන එක වගේ පිරිසගේ අවධානය ඒ මාතෘකා ආදේශයට ඇදගත්තට පස්සේ ඉද බික්ක වේ බික්ුණා මහන්නේ මේ සාසනේ භික්ෂුවක් ඒ භික්ෂුවක් කියන එක ඒ ඒ තැන් වල අර්ථකථන වෙනවා මෙතන ගන්න වෙන්නේ සංසාරේ බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ යම් කෙනෙක් වෙනවා නම් ඒකට භික්ඛවේ කියන පදේ පාවිච්චි වෙනවා සූත්‍රවල ඒක හරි උනන්දුකාරකයි. සුදු ඇඳත් අමතරුවන් රැක්කත් ගිහි යුතුයකම් දරුවත් ඒ කෙනාට සංසාර බය තේරලා තියෙනවා නම් ඒ වගේම එයා ඒක බය තේරලා ඒක මගහරින්න යන්න ඒකට මූණ දීලා කලයුත්ත කරනවා නම් ඒ ඕනම කෙනෙක් භික්ෂුවක් කියන නමට ගැළපෙනවා. ඉතින් ඒක නිසා හරියට බිය ගහක් මිහරකෙගේ කර උඩ තියන වගේ ඒකට ධූරේ කියලා කියන්නේ මේ බුදුරජාණන් අපිට ධූරයක් දෙනවා. දරන්න යමක් දෙනවා. හිත බික්කවේ බික්කුණා යන් නිමිත්තං ආගම්ම යම් නිමිත්තං මනසිකරෝති. මේ භාවනා කරන කෙනෙකුට පරියන්කේ වේවා එහෙම නැත්නම් සක්මනකදී වේවා එතන අපි දිනදා ජීවිතයේදී හිත ගැන අවධානයකින් නැත්නම් සතියෙන් අප්‍රමාදීව ඉන්නකොට යන් නිමිත්තං ආගම්ම යන් නිතං මනසිකරෝති uppacchati papaka kusala dhamma යම් නිමිත්තක් නිසා ඒකට හේතු වෙලා ඒට පැමිණිලා එතන ඒක මානසිකරණය කරනොත් නැත්නම් ඒක ආවර්ජනය කරනකොට තමන්ට නූපන් අකුසල් උපදන්නේ නම් uppajjati papaka akusala dhamma. එන්නේ ඒ බව තමන් දන්නවනම් ඒ උපදින්නා වූ පාපතර අදහස් එහෙම නැත්නම් කියන අමිච්ඡ සංකල්ප එහෙම නැත්නම් ඒ විචාරය ඒ විතක්කය මිච්ඡා විචක්ක විතා විතක්ක කියලා ගන්න පුළුවන් විචාර කියලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ධම්ම විචයක් නෙමෙයි අධම්ම විචයක් වෙනවා. එහෙම නැත්නම් මීමන්සන බුද්ධියක් නෙවෙයි මීමන්සන බුද්ධියේ කාදමන විතක්කයිනෝ අපි ඉන්නවා හිතවිලි කියලා ගමු ඒව බුදුරජාණන්ස කියනවා චන්දුප සංහිතම් ඕ දෝසුප සංහිතම් ඕඋප සංහිතම් ඒ හිතවිල්ල කෑදරකමකටයි සම්බන්ධ තමන් තමන් ළඟ නැති මොන හරි දෙයක් ලබණ්ඩයි ආශාව සම්බන්ධයි තණ්හාව සම්බන්ධයි, ඡන්දේ සම්බන්ධයි, රාගේ සම්බන්ධයි. ඒවට කියන ඔක්කොම මෙතන ඡන්දූප සංහිතා. ඒ කියන්නේ ඡන්දේ ඉල්ලනවා කියන එකම නෙවෙයි. දේශපාලනේ පාර්ලිමේන්තුවට යන ඡන්දූප සංහිතං කියලා කියන්නේ ඡන්දේ ඉල්ලන හිතවිලි නෙවෙයි. ඒ පැත්තට යන ඕනම දෙයකට පොදු නම දානවා ඡන්දූප සංහිතං. කාම ඡන්දේ කියලා මේකට අපිට මේ භාවනා ශේෂ්ඨයේදී නිවර්ණ පැත්තෙන් ගන්නකොට සමත සටනේදී කාම ඡන්දේ කියලා තමයි කියන්නේ. දෝසූපසංහිතා නුරුස්නා ගති සං විවේචන අනුන්ගේ දොස් දකින ගති මේ ලෝකෙ මෙහිට වැඩිය පිළිවෙලට වැඩ කරන්න පුළුවන් ආදී වශයෙන් අපට නිතරම පවතින දේත් එක්ක ගැටුමක් තියෙනවා. ඉතින් ඒ නුරුස්නා ගතිය මේක ඒකට මේ මට මම මම ඉන්නේ හරි නෑ මම මේට වැඩිය ලස්සන වෙන්න ඕනේ තරුණ වෙන්න ඕනේ උගත් වෙන්න ඕනේ අනම් මනම් ඔක්කොගෙම හිතේ තියෙනවනේ එක් එක්කත් නෑනේ සන්තෝෂෙන් ජීවත් වෙන එකෙක් ඔක්කොමලා තව වෙන්න තියෙන දේවල් නේ කල්පනා කරන. ඒ හැම එකම වර්තමාන මොහොතට වෛර කරනවා. අපි මුළු සංසාරෙම කරලා තියෙන්නේ වර්තමාන මොහොතට වෛර කරලා තියෙන්නේ. ඒකෙන් තමයි අපිට ගැම්ම එන්නේ හෙට වඩා ලස්සන කෙනෙක් වෙන්න, හෙට වඩා බොහෝසත් කෙනෙක් වෙන්න, හෙට වඩා ජනප්‍රිය කෙනෙක් වෙන්න. ඉතින් මේක නැත්තම් නෑනේ මන ජීවිතේ නිකන් නිකන් හොද්දට ලුණු මිරිස් නැතු වගේ. මොකාට මොන දෙයක්වත් කරන්න බෑ ද්වේෂය නැතුව. හැම එකාම මීට වැඩි දියුණු වෙන්න කල්පනා කරන්නේ වර්තමාන මොහොතේ ද්වේෂය හරහා. මේකෙන් තමයි අපි මෙච්චර දියුණුනේ. අපි සෑහෙන දියුණුවේ යතින් බලමු. අනික සාමාන්‍ය ජනතාවට වැඩිය සෑහෙන දියුණුවේ. මොකද මේ තරම් ද්වේෂ චරිත. මේ ද්වේෂ චරිතය ප්‍රඥා චරිතයත් එක්ක නිවුන්නු ආවේ. ද්වේෂයෙන් තමයි විකෘති වෙලා ප්‍රඥාවක් වෙනවා. ප්‍රඥාව තමයි විකෘති වෙලා ද්වේෂයට යන්නේ. ඒ නිසා අපි දෝසූප සංහිතං කියන මේ මට මේ හිතවිල්ල ආවා නව පරිේශණයකට නව නිර්මාණයකට නව ප්‍රගතියකට ඉතින් අපි ඒක දන්නේ නැත්තම් මේ द्वේෂපදර මේ තියෙන්නේ කියලා. අර ස්වාමීන් වහන්සේ වගේ මොනවාර දෙයක් අනිච්චං අනිච්චං කියනකොට මේක එන්නේ द्वේෂයෙන් කියලා දන්නේ නැත්තම් ඒ මනුස්සයාට මොන භාවනාවක්වත් මොන පිළිමක්වත් කරන්න බෑ. යමකට අපි නුරුස්නා ගතියක් එනකොට ඒ නුරුස්නා ගතිය මම එන්නේ මේ නුරුස්නා ගතිය මෙන්න මගේ ඇඩ්‍රස් කාඩ් එක මම දාන්න මේ පැත්තට කියලා එයා කියන්නේ නැහැ. එයා ඉන්නේ සම්පූර්ණ මායා කරගෙන. එයා ඉන්නේ සම්පූර්ණ වංචනික ක්‍රමයකට. එයා ඉන්නේ සම්පූර්ණ ෂට ක්‍රමයකට. ඒකට යෝගාවචරය දන්නේ නැත්නම් මට හිතවිල්ලක් ආවා. ඒ හිතවිල්ල මේ චන්දුපසංගත මල්ලට දාන්නද දෝසූප සංහිත මල්ලට දාන්නද මෝහූප සංහිත මල්ලට දාන්නද කියලා බුදුහාමුදුරු මොකද කරන්නේ? එයා ද්වේෂ හිතවිල්ලක් අරගෙන ඒක චන්දුප සංහිත මල්ලට දැම්මොත් ඉතින් මේ ගොනාට ගෙනා බෙත් කර්තකාරයට බැන්දට පස්සේ අර ප්‍රෙඩිහිල්ලට වෙච්ච එක තමයි වෙන්නේ. කකුල යන්නේ අඩමානෙට කුකුරේගේ විල වගේ භාගයට කකුල යන්නේ අඩමානෙට මොකද ගොනාට ගෙනා බෙත් රාල බීලා. රාලගේ බෙත් ගොනාට දීලා. ඉතින් ඒක ඒක අනාගත්ත ගමන්නේ අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉන්නේ. එක්කෙකුටවත් මේ වෙනදේ වෙන හැටියට කියන්න බෑනේ අපි හැම වෙලාවෙම ඒකට අර්ථකථන දෙනවනේ. අපි ඒකට පලියුට් පල්පුවේ දානවනේ. අපි ඒක ආලවට්ටම් දානවනේ. අපි ඒකට සාහිත්‍ය කියනවනේ. අපි ඒක අතිශෝක්ති කරනවනේ. අපි ඒක පොඩ්ඩක් අඹරලානේ කියන්නේ කියන්නේ හැම වෙලාවෙම ද්වේෂයේ රාගයේ වශයෙන් පෙනී හිටිනවා. රාගයේ ද්වේෂයේ වශයෙන් පෙනී හිටිනවා. ඉතින් අපිට අඩු ගානේ විවෘතව අපි අපි අපිට සාකච්ඡාවකට ගිහිලා කරගත්තේ නැත්නම් මේ අපි මේ මෙහෙ වෙලා තියෙන්නේ රාගයකින්ද ද්වේෂයකින්ද කියලාවත් තේරුම් ගන්න බෑ ඒ තරම් ඒව ෂටයි. ඒ තරම් මායාවී. ඒ තරම් වංචනිකයි. ඊසා කවුරු හරි කියනවනම් නැහැ මට දන්නවා මේක මේක රාග ద్వේෂ මෝහ කියලා එසේ මෙසේ කෙනෙක් නෙවෙයි සත්‍ය කතාව සත්‍ය නම් එයා එසේ මෙසේ කෙනෙක් නෙවෙයි මොකද නිවන සඳහා අත්‍යවශ්‍ය දේ තමයි රෝග නිర్ణය මයි ළඟ තියෙන්නේ ඒ ඒ වෙලාවට ඇවිල්ලා තියෙන මොකද්ද කියලා දන්නේ නැති ඒ වගේම තමයි අපි විශාල වැරද්දක් කරනවා ඒක අනික් කෙනා දන්නවා කියලා හිතනවා කොහොම දැනගන්නේ මට ඇතිලා තියෙන මේ රාගෙද ද්වේෂයේද නැත්නම් මේ රාගෙට තමයි මේ ද්වේෂය කියලා නම දාලා තියෙන්නේ. නැත්නම් ද්වේෂයට මේ රාගය කියලා නම දාලා තියෙන කියන එක අනාගත්තොත් පටලවා ගත්තොත් ඉතින් ඊට පස්සේ ඉතින් ඒ කුරේ ගෙවිල වගේ බාගෙඩ කොක්කොල යන්නේ අඩ බානට තමයි. ඒකයි අපිට තියෙන්නේ මේ කෝච්චි පාරක බස් එකක් ගෙනියන්න හදනවා වගේ මේ සටපට සද්දේ ඔය පටලවිල්ල තියෙන්නේ. ඒ වගේට මෝහූප සංහිතා. මේ රාග ద్వේෂ දෙක හැම වෙලාවෙම මෝහයත් එක්ක තමයි වැඩ කරන්නේ. හරියට චිත්‍රපටියක් පෙන්නකොට ශාලාව අඳුරුනේ නැත්තම් චිත්‍රපටිය බලන්න බෑ. ශාලාව එළියුනොත් චිත්‍රපටිය විවරණ වෙනවා. ශාලාව අඳුරු වෙන්න වෙන්න චිත්‍රපටි හරි විචිත්‍රයි. ඒකේ මොහේ වැඩි වෙන්න වැඩි වෙන්න රාග ద్వේෂ දෙක හරිම විචිත්‍රයි. බෙල්ල ගහලා ගියත් අපකීර්තියටපත් උනත් ලැජ්ජාවටපත් උනත් ඒකම කක්ක කක යනවා. දිවැඩිය කාර්යය දීනි කන්නවා. ප්‍රෙෂර් තියෙන එක තෙල් කෑම කන්නා වගේ කක කක යන්නේ. මේකේ තියෙන මේ අන්ධකාර පරිසරයේ නැතුව ගේම කියන්නේ ඒ චිත්‍රපටිය පෙන්වන්න බෑ. ඉතින් යම් කිසි කෙනෙකුට අදිචිත්ත මනුයුත්තේන භික්කවේ භික්කුණා තමන්ගේ හිත හදන්න ඕනේ. මම දැන් සීලය පිළිබඳව යම් ප්‍රමාණයකට මං කාය වචන දෙක ඉක්මවගෙන තියෙනවා. නැත්නම් ඉතින් යටටට්ටුවේ තියෙන මනස හදන්න ඕනේ. ඒ සඳහා කාය වචන දෙක ඉක්මවා ගත්තා, සීතල කරගත්තා, ශිෂ්ටාචාරගත කරගත්තා, ශුම් කරගත්තා ඒකත් මගේ අයිහත්තියෙන් මම කරගත්තේ දැන් ඊට යට තියෙන මේ හිතේ ක්‍රියාකාරකම් ගැන දකින්න නම් අත්‍යවශ්‍යම දේ තමයි ඒ ඒ මොහොතේ Tamange හිතට පහළ වෙන්නා වූ ඒ විතක්ක Tamange හිතට පහළ වෙන්නා වූ ආකල්ප Tamange හිතට පහළ වෙන්නා වූ ඒ මනාපමනාපකම් එතන එතන අවබෝධ කරනවා ඒ අවබෝධ කිරීමට සරුවචන් වහන්සේ ධර්මයේ පළවෙනි තැන දෙනවා බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා සරුවඥ දේශිත ධර්මය ද්විදාකාරයි. එකක් තමන් එකක් තමයි අච්ඡං අච්ඡේතෝ පස්සත. වැරද්ද වැරද්ද වශයෙන් දකුව. එතනින් එහාට අඩියක්වත් තියන්න එපා. වැරද්ද වැරද්ද වැරද්ද වශයෙන් දැක්කයි කියලා තක්කුමුක් වෙන්නත් එපා, පශ්චාත්තාප වෙන්නත් එපා, බෙහෙත් හොයන්නත් එපා. මෙතනින් නතර කරන්න පුළුවන්. මට දැන් තියෙන්නේ රාගේ. රාගෙල තිබුණයි කියලා ලැජ්ජාවටපත් වෙන්න දුවන්න පනින්න ගින්නියෝ නම් දාවට කතා කරන්න ඕන කමක් නැහැ. හොඳට දන්නවනම් මයි ළඟ තියෙන රාගය කියලා. එතකොට පශ්චාත්තාවයක් එන්නේ නැත්නම් අඩු ගානේ සෝවන් වෙලාවක් තියෙනවා. මට දැන් රාගයක් තියෙනවා. ඒක මම්මයි දන්නේ. ඒක ඇත්තමයි. ද්වේෂය නෙවෙයි. මම මේ රාගයේ තියෙද්දි මේ ඉන්නේ. ලුකුම ලුකු ජයග්‍රහණ. ඊගාට මට ද්වේෂය එනවා. ඒතර එයා දාන්නවා මේ රාගෙන් ද්වේෂය වෙන් කරගත්තා. මට දැන් තියෙන්නේ ද්වේෂේ කලබල වෙන්න එපා. ද්වේෂය තිබුණයි ද්වේෂය තිබිලා දැනගත්තයි කියන එක ජයග්‍රහණයක් මිස පශ්චාත්තාපයක් නෙවෙයි. ද්වේෂය තිබිලා ද්වේෂය දන්නේ නැත්නම් අපි මෙතෙක් කල හොඳට කාලා බුදිය ගන්න. ද්වේෂය තිබිලා ද්වේෂය කියලා දැනගත්ත ගමන් මෙන්න වැඩේ බලපල්ලකෝ කලබල වෙලා දඟලලා බෙහෙත් හොයන්න දුවනවා තර්කමුකු හොඳට මොකද්ද එකම දේ ද්වේෂය ද්වේෂය වශයෙන් දැනගනියු. යෝගාවචරය හැම වෙලාවෙම පොඩි වැරද්දක් කරනවා ලැබෙන ලැබෙන හැම බණපදයෙන් පටලවා ගන්න. Tamanට දැනි දැන හැම කාරණාවකෙම කුලප්පු වෙනවා. අවිශ්වන ගතියටපත් කරනවා. ඒක ඇත්ත එහෙම වෙනවා. ඒ වුණාට යෝගාවචරය කියලා කියන්නේ මේ තොරතුරුනේ ලැබෙන්නේ මේ රෝග නිర్ణයක් නෙමෙයි වෙන්නේ. නිකන් උදාහරණයකට කිව්වොත් එහෙම කාගහරි මොලේ ඉක්මනින් වැඩෙන සීක්‍රින් වැඩෙන පිළිකාවක් තියෙනවා. ඉතින් අහම්බෙන් වගේ දොස්තර කෙනෙකුට ගිහිල්ලා එයා හරියටම කියනවා තව මාස දෙකකින් මැරෙනවා. පිළිකාවක් තියෙන. ඉතින් අර මිනිස්සු ඇහෙනකොට මැරෙනවා. ගෙදර මිනිස්සු ඊට ඉස්සෙල්ලා මැරෙනවා. හැබැයි මෙතෙක්කල් තිබුණා අඳුනාගත්තේ නැහැ කිසි ගාණක් නැහැ පාටියට යනවා කනවා බොනවා පාටි දානවා අර දොස්තර කියපු වෙලාවේ තමයි කුලප්පුව දෙන්නේ මොකද මේ පිළිකාව නෙවෙයි ප්‍රශ්නේ පිළිකාව ගැන දැනීම ඒ දොස්තරට බයිනෝ ඇයි එන ගහන්න ඕයි මම මෙච්චර දන් දෙනවා මට කොහෙද පිළිකා එන්නේ ඔන්න ඒ දොස්තර හොඳ නැහැ වෙන දොස්තර කෙනෙක් ගාවට යනවා. මෙයාට වැරදිලා. මං කොහොමද පිළිගන්නේ මේ මම ඊයේ රාටත් මේ කුකුලේ කාලා ඉන්නේ. ඕන්න ඔබ තමයි කල්පනා කාටවත් හැකියාවක් නැහැ මෙච්චර කල් තිබුණා. දැන් දන්නවා මේ දැනීම කරදරයක් නෙමෙයි. එහෙමනම් කොහොමද බුදුහාම බුදු වෙන්නේ? ඒ නිසා ද්වේෂයේ ද්වේෂ වශයෙන් දන්න මට්ටමින් ක්ලච් එකයි බ්‍රේක් එකයි අඳුරනවා නම් වාහනේ පාලනය කරතයි. අපිට වෙන්නේ ඒක දැනගත්තම ක්ලච් බ්‍රේක් නැතුව යනවා. කෑ ගහන්න ගන්නවා පටන් ගන්නවා දඟලනවා. හැබැයි බුදුරජාණන්සේ කියනවා යම් කෙනෙක් ඒ විදිහට අච්ඡං අච්චේතෝ දිස්වා තත් නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත අයන් ဒ ුතිය ධම්මදේශනා. මේ රෝගේ තියෙන බව දන්නවා. ඒකට මේ බෙහෙත කරපන් කියන එක දෙවෙනි කොටස බණි. අපිට වෙලා තියෙන අපි දැන ගන්නකොටම මාළුවක් වතුර වතුරෙන් කොට දැම්මා වගේ එහෙම නැත්නම් දෙකරකච්ච ඌණු වලිගයක් වගේ දැනගත්ත දවසේ නටනවා. මේක තමයි පුත්තජනයා කියලා කියන්නේ. මේක තමයි ගොරස් කටිවත් අත දාගන්න බැරිකම කියන්නේ. ඉතින් යෝගාවචරය කියලා කියන්නේ භාවනාවට යනකොට අදිචිත්ත මනියුත්තේන බික්කවේ පන බික්කුණා. තමයි දැනගන්න ඕනේ මම භාවනා කරනවා කියලා කරන්නේ ඉඳගෙන ඉන්න එක තමයි. ඇවිදින එක තමයි. වෙන දත්තෝ කරනවනේ. ඉදිනදා වැඩ කරන එක තමයි. එතකොට අපි මානසිකා මානසිකරණයක් එහෙම නැත්නම් පාවිච්චි කරන්න මොකටද? ඒක තමයි මේ පළවෙනිම විතක්ක සංඨාන සූත්‍රය පෙන්වන්නේ අපිට යම් ආකාරයක හිටින්නකොට යම් විදියට මනසිකාරය පවත්වනකොට යම් විදියකට මෙහෙවනකොට නූපන්න කුසලයක් පිට ඇති වෙනවා දන්නවනේ පාපකා කුසල ධම්මා uppajjati දෝසුපසංහිතං චන්දුපසංහිතං දෝසුපසංහිතං මෝහුපසංහිතං ආන්නේ එනකොට දැම්මට ආවේ කුසල කාමච්ඡන්දය අපි ඡන්දෝප සංහිතං කියන එක නීවරණ වලට දාලා කතා කරනකොට කියන්නේ කාමච්ඡන්දේ. දෝසෝප සංහිතං කියන එකට කියන්නේ ව්‍යාපාදේ. මෝහෝප සංහිතං කියලා කියන්නේ තීන මිද්දය ඊට පස්සේ තියෙන ටිකේ සම්බන්ධයක් තියෙනවා. එනිසා මේ පළවෙනි නීවරණ තුන වශයෙන් අපිට ගන්න පුළුවන්. ඉතින් මේ මට ඇති උනේ අසවල් නීවරණයය කියලා නැත්නම් අඩු ගානේ මගේ හිතේ නීවරණ නිවන ආවරණේ වුණා, ගමන වැලකුණා, මගේ හිත අංජබජල් වුණා මගේ හිත අවුල් පාසයකට ගියා කියලා දන්නවනම් ඒ යෝගාවචර බුදුජානන්සේ සඳහන් කළා තියෙනවා තේන බික්ක තේන බික්ක වේ බික්කුණා ධම්මං තම්ම තම්මහං නිමිත්තං අඤ්ඤං නිමිත්තං මනසිකා තබ්බං කුසලූප සංහිතා ඒ පාප අකුසල ධර්මයේ තියෙන හිත ඒකෙන් 100%ක් උත්පල වෙලා තියෙනවා ඒ විනෝඩ කුසලූප සංහිත කුසල පැත්තේ තියෙන සෝබන චෛසිකක තෙන්න ආවොත් අර 100 100ක් කියලා සිච්ච 100 100ක් සුද්ධ වෙනවා. අලුතෙන් ආපු හිතවිල්ලත් එක බන්න හිතවිල්ලට ඉන්න බෑ. මොකද මේ දෙක ಜಾති දෙකක්. ඒ නිසා ඔබ ඉස්සල්ලාම ඕන කරලා තියෙන්නේ කුසල හිතවිල්ල, අකුසල හිතවිල්ල, ඡන්ද, දෝෂ, මෝහ. ඡන්දා දෝෂ, බය, මෝහ කියන විදිහට හිත ඒ පැත්තකට ගියේ දැනගත්තා නම් දැනගත්ත ගමන් නතර වෙන එක හිතා ගන්න ඕනේ මගේ හිත බුදු වෙලා දැන් තියෙන නැත්නම් කොහොම මේ රාගයක් එනකොට රාගය කියලා අඳුරගන්නේ ද්වේෂයක් එනකොට ද්වේෂය කියලා අඳුරගන්නේ මෝහයක් එනකොට මෝහය කියලා අඳුරගන්නේ දැන් ඒ ටික සිද්ධ වෙලා තියෙනවා මේ අම්මා අප්පා දීපු බුදුලයක් නෙවෙයි මම මෙතෙක්ල් බණ පොත් කියවලා භාවනා කරලා වැටිලා අසනීප වෙලා තුවාල වෙලා දැන් දන්නවා ආ දැන් ආවේ රාගයක් ආන්නේ රාගය ආපිලාවේදී එතිබිච නැති එකක් ආවේ අන්න අසවිද්‍ය අසවල් විදිය දැකීමක් නිසා. අසවල් විදිය බැහැීමක් නිසා. අසවල් විදියේ ගන්ධ රස පහස බැලීමක් නිසා නැත්නම් අසවල් විදිය කල්පනාවක් නිසා. ඉතින් දැන් දිගින් දිගට මේ කල්පනාවේ නිමිත්ත තියෙනකන් මගේ හිත ඒ द्वේෂය අපි ගත්තොත් ඡන්දේ කියලා. අයි ඒ කාම ඡන්දේ දිගේම බෝ වෙනවා. ඒක දැන් ඉන්නේ දැන් ඉන්නේ මේ වගේ කන්දෙන් පල්ලට පෙරලිගෙන යන ගලක් දිහා බලනවා. ඉතින් මේ යෝගාවචරයට කරන්න තියෙන්නේ ඒ වෙනුවට අඤ්ඤන් නිමිත්තක් වෙන නිමිත්තක් දාන්න කුසල උපසංහිතා. ඉතින් මේ මෙතනදී Taman තෝරා ගන්න ඒ රාගූප සංහිත නිමිත්ත වෙනුවට තෝරා ගන්න නිමිත්ත හැටියට සමත භාවනා විදර්ශනා භාවනා කියලා පසු කාලින ලොකු වෙනසක් ඇති කරලා තියෙනවා. ඒ නිසා සම්ප්‍රදානුකූල අර්ථකථනය දෙනකොට කතා කරන්නේ යම් කිසි කෙනෙකුට රාග සංහිත නැත්නම් රාගේ නිස්සෘත රාගය හා මිශ්‍ර වෙච්ච හිතිලිනවා දකින්නනම් අසුබේ වඩනවා කියන එක අපි කියනවා අඤ්ඤන් නිමිත්තක් කියලා. රාගේ වෙනකොට අසුබේ වඩනවා. ඒතර ද්වේෂේනවා. ද්වේෂේනකොට එයා දන්නවා ඒ ද්වේෂයට අනිපත අද්වේෂේ වඩන්න ඕනේ අපි සාමාන්‍ය විවර කරන මෛත්‍රී කියලා. ඒ වගේම මෝහය එනවා. මෝහේ තියෙන හැංගි ගන්න හිත, ලීන වෙන හිත, තීන මිද්ද වෙන හිත. උති ඒ වෙනකොට අවදි භාවය, ඒකට ලෑස්ති වෙලා යන ගතිය, මෙනෙහි කිරීම ආදී දේවල් වලින් අනේ ඒකට සමානලාට ඔය සම්ප්‍රදාන කූල මේ නැත්නම් සමතයට බර අර්ථකතන වල තියෙන්නේ මෝහය එනකොට මරණනුස්සතිය කරන්න. ඔබට දැන් හොම් බුද්ධියගෙන ඉන්න වෙලාවක් තියෙනවද මේ මැරෙන්න හෙට දැන් නම් මැරෙන්න යන්නේ. බුදුරජාණන්සේ කියලා තිනවා දිවැස්තුල දිවැස්තුල තියලා ඉන්නේ යාට මොන මරණීදිද කියලා. මේ පතෙන් තිබ්බ උල බෙල්ලෙන් උඩට ඇවිල්ලා ඌ ඒ දිවැස්තුල ඉඳගෙන බුදිනවලු. ඒ වගේ මේ දැන් මැරෙන්න තියෙනවා නම් උඹට මොන මරණීදිද? ඒක පුදුම විදිහට ඒ සුත්ත නිපාතේ පොත්වල සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒකට තේරෙනවා ඒ නිදිමත හිතවිල්ල ඇවිල්ලා නිදිමත හිතට ඡන්දේ දීලා. ඉතින් ඒක නින්දට වැටෙනවා. නමුත් නිදිමත හිත ඇවිල්ලා ඒ වෙනුවට වීරිය වඩන එහෙම නැත්නම් ලෑස්ති වෙලා යන ගතියකට යන්න පුළුවන්. නැත්නම් මරණානුසතිය වඩන්න පුළුවන්. ඉතින් මම මේ විස්තර කරගෙන ආවේ ඡන්ද හිතවිල්ලට නැත්නම් ඡන්දූපසංගත හිතවිල්ලට අසුබේ වැඩිමාත් දෝසූපසංගිත හිතවිල්ලට මෛත්‍රී වැඩිමාත් මෝහූපසංගිත හිතවිල්ලට අවදි අවදි භාවය ලෑස්ති වෙන ගතියත් අපි සම්මත සමතකම කියන මරණානුසුති වැඩිමත් සාමාන්‍යව චතුරාර්යක භාවනා වශයෙන් ගොනු කරලා පෙන්නන තියෙනවා මේ මේ හිතවිලි ආවොත් ඒකට ප්‍රතිනිධිය විරුද්ධ දේ දාන දාපු ගමන් මේක සමතුලිත වෙනවයි කියලා. නමුත් විපස්සනා පැත්තෙන් නැත්තම් ඇති හැටිය දැක ගැනීම පැත්තෙන් ඊට වැඩිය සරලයි මන්ද මට පේන විදිහට සරල ක්‍රමයක් තියෙනවා ඒ සරල ක්‍රමෙන් අර තුනටම උත්තර හම්බ වෙනවා නමුත් ඒක හේතු ගන්නලා දෙන්න තමයි අපි මේ වෙලා ගන්නෙ. ඒක නිසා දුවට අවධානයෙන් ඇහුවොත් එහෙම නැත්නම් අලුත් වෙන හිතකින් රැඩිකල් වාදී හිතකින් ඇහුවොත් මේ බුද්ධචාරණාංශ දෙන ආනාපානේ ওই හතරටම උත්තර දෙනවා. තමන්ගේ ශරීරයෙන් මතු කරගත්ත රූප ධර්මයකට හිත දානවා නම් එතකොට චන්දූපසංගත හිතවිල්ල හැම වෙලාව බාහිර එකක්. දෝසූපසංගිත හිතවිල්ලත් බාහිර එකක්. මෝහූපසංගිත හිතවිල්ලත් බාහිර එකක්. අභ්‍යන්තරට හිත දාලා ආස්වාස් ප්‍රසවාසිත වගේ දාපු ගමන් ඒ ඒ හිතට වෙන දේ උතුරාගෙන යන බත්තලියකට ඇල්ලතුට යබැක් කෙරුවා වගේ එතකොටම තස තම්මන් නිමිත්තන් අඤ්ඤන් නිමිත්තන් මනසි කරෝතෝ ඒ පාපතර අකුසල හිත හිතවිල්ල පහියන්ති එක පැත්තකට යනවා අජ්ජත්තං අජ්ජත්ත මේව ගච්ඡන්ති හිත ඇතුළට එන හිත නන්නතර වෙලා ඇවිද ඇවිද හිටින හිත අබ්බ අරක අබ්බත්තං ගච්ඡන්ති කියලා කෙලවරකට යනවා අජ්ජත් මේව චිත්තං සම්නිට්ඨති හිත ඇතුළට එනවා සම්නිසීදති අයිල පොඩ්ඩක් වාඩි වෙන වගේ දෙට ඇවිල්ලා ඒ වගේම ඒකෝදි හෝති හිත එකතෙන් වෙනවා සමාධියදී ඒ නිසා ඡන්ද ඡන්දුපතංගිත හිතවිල්ලක් ඇවිල්ලා අසුබේ වඩනවනම් ඒ අසුබේ වැඩිම නිසා එයාගේ අර කුසල කාමච්ඡන්ද හිතවිල්ල අබ්බත්තං ගච්ඡන්ති කෙලවරකට පැමිණෙනවා නම් එහෙම නැත්නම් සම්තිත්ථති හිත ඒ රාගයට හුලඟට අහුවෙච්චි පහන් දැලක් වගේ නරන ගතිය නැතුව පිහිටනවා නම් සම්නිසීදති හිත නිකන් නිශීදති කියලා කියන්නේ පටල වෙලා වාඩි වෙනවයි කියන එක පටල වෙන ගතියක් තියෙනවා නම් ඒකෝදි හෝති කම්පන චංචල නැහැ විවිධ අරමුණු දිගේ දුවන ගතිය වෙනකොට මේ ඉදිරිපත් කරපු අසුබිම හිටිනවා නම් සමාධින ආනපානෙ වැඩුවත් අසුබ නිමිත්ත වැඩුවත් චන්දූප සංගතේ හිටවිලට ඕක තමයි උත්තරේ ඊට පස්සේ දෝසූප සංහිතේට අසුබේ වඩලා බෑ මෛත්‍රිය වඩන්න ඕන. හැබැයි ඒ දෝෂයච හිත, අවිසිච්ච හිත, පුපුරු ගහන හිත, කච්චච්ච කබලකට අබ දාන්න වගේ පුපුරු ගහන හිතට යම් කිසි විදිහට මෛත්‍රිය දැම්මට පස්සේ හිත සම්තිත්‍ඨති පුපුරු ගහන ගතිය නතර වෙනවනම්, sannishidati හිත පටල වෙනවනම්, හිත ඇතුළට නැමෙනවනම්, ඒකෝදි භාවයට යනවනම් ඒ ද්වේෂයට මේකෙන් උත්තර ලැබිලා තියෙනවා. නමුත් ඒ වෙනුවට ආනාපානෙත් ওই කෘත්‍යම ඉෂ්ට කරනවා. ඒ වගේම මෝහූපසඤ්ඤතං හිත මොනවා වෙනවද දන්නේ අරමුණේ ඉන්නවද දන්නේ නැහැ නිින්ද ගිහිල්ලක් දන්නේ නැහැ ඒක මේක තේරුම් අරගන්නත් බෑ හිත මෝහයටපත් වෙලා තියෙනවනම් මරණානුස්සති භාවනාවෙන් පොඩ්ඩක් මේක අවසල ගන්න පුළුවන් ඔහොම මරණින්ද ඉන්න බෑ ඉක්මනට මේක කරගන්න ඕනේ කියලා ඒ වාගේම බුදුරජාණන්සේ සඳහන් කරන ආනාපානිනුත් මේ කටයුත්ත කරන්න පුළුවන් ඒක නිසා සමහරු චතුරාර්යක භාවනා හරහා අවශ්‍ය ලෙඩේ අඳුනගෙන ඒ ලෙඩේට ඒ බේත දෙනවා. ආනාපාන සතිය වගේ විපස්සනා අරමුණක් ගත්ත කෙනාට මේ තුනටම කෝකටත් අයිලි වගේ එක බේතෙන් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ දෙක අතර රණ්ඩු කරන්න දෙයක් නැහැ. කොයි ක්‍රමයකට ගත්තත් සමත ක්‍රමයකට ගත්තත් විපස්සනා ක්‍රමයකට ගත්තත් එයාට තේරෙනවා නම් රාග මේ කෙලෙස් අදහස අයින් වෙනවා. ඉතින් අබ්බත්තං ගච්ඡන්ති. ඒක කෙලවරකට පැමිණෙනවා. ඒ කෙලෙස් සිටවිලි අයින් වීමත් එක්කම චිත්තං අජ්ජත්මේ අතුලට හිත ඇවිල්ලා සම්තිත්‍ත්‍ති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති කියන එක වැටහෙනවනම් ඒ යෝගාවචරයට කායින්වත් අහන්න ඕනේ මේ රාගය ආපු වෙලාවේ අසුභි වඩනකොට මට ඒක හරියනවද නැද්ද කියලා. ඒක ඇත්තටම ඒ කෙනාම තමයි මට රාගේ එනකොට මෙහෙම මෙහෙමයි මගේ හිත මේ පුලං වෙච්ච පහන් දැල්ලක් වගේ කොට දාපු මාළුවෙක් වගේ නැටුවේ. එතකොට ඒකට අසුබේ වඩනකොට ඒක මෙන්න මේ විදිහටයි කීකරුණේ කියන එක බුදුහාමුදුරුවන්ගේ ඉන්ද්‍රජාලයක් නෙවෙයි. බුදුජානනාංශය අපිට කරන ආශිර්වාදයක් නෙවෙයි. එනතයි භාවනා දෙන ගුරුවරයා දෙන බූදලයක් නෙවෙයි. Tamanට වැටහෙන්නේ නැත්තම් මේක තිබුණු ලෙඩේ මේකයි. ඒකට මේ බේත දැම්මට පස්සේ මේ ගුණේ ලැබෙනවයි කියලා බුදුරජාණන් කියනවා එහෙම ලෙඩෙකුට වෙදකම් කරන්නවත් බෑ කියලා. මේ බේත ගත්තාම මේ මේ විදිහේ ගුණාගුණ තියෙනවයි කියලා ප්‍රකාශ කරන්න බැරි කෙනාට දොස්තරත් අසරණයි, බෙහෙතත් අසරණයි, ගුණයක් ගන්න බෑ. ඒක නිසා මේ බෙහෙත කරන්නත් ඕනේ. කරලා සංසන්දනාත්මකව බලන්න ඕනේ රාගයට අසුබේ දාපුවම කොහොමද ද්වේෂයට මෛත්‍රී දාපුවම කොහොමද නිදිමතට මේ විදියට මරණානුස්සතිය වන්නකොට ඒකට ප්‍රතිනිධියක් වෙනවද කියලා කොච්චර සාකච්ඡා කරන්න වෙයිද? මොකද අපි මේක නෙවෙයිනේ අපේ මූලික ජීවිතයේ තේමාව. අපිට ඕන කරන්නේ කීයක් හරි හම්බ කරන්න. අපිට ඕන කරන්නේ කීයක් හරි ලාභ සත්කාර ලබන්න. අපිට ඕන කරන්නේ රටේ කැපිපෙන කෙනෙක් වෙන්න. ඉතින් ඒකත් එක්ක බලනකොට මේ එතන එතන එතන හිතට පහළ වෙන මේ විතක් හඳුනාගෙන ඒ විතක්කේට මේකෙන් උත්තර දෙනකොට මේ විදියයි කියලා. තේරුම් කරලා දෙනවා කියන එක සුවිශේෂී මාතෘකාවක්. ඉතින් ඒකේ පෙන්වන්න හදන්නේ මම මේ තුනම වෙනුවට එක ආනාපාන වගේ දෙයක් ගැනීම විපස්සනාවට නැඹුරු එහෙම නැත්නම් රැඩිකල් වාදයට නැඹුරු ඒ වගේම කාර්ය බහුල කෙනෙකුට අර 3 4ක් ඉගෙන ගන්නවට වැඩිය කරගෙන යන්න පුළුවන් ක්‍රමයක්. ඒ කියන්නේ වැඩ ගොඩක් ගන්න පුළුවන් ඒක ආයුධයක් තමන්ගේ ආයුධ මල්ලේ දාගෙන යනවා වගේ. නමුත් බොහෝ දෙනා වාද කරાવી තර්ක කරાવી ඇත්තටම කියනොනම් චන්දුප සංගීත හිතවිල්ලක් එනකොට ආනාපානයට වැඩිය අසුබෙන් උත්තර දෙන ගතියක් තියෙනවා. දෝසූප සංගීත වෙනකොට ආනාපානට වැඩියෙන් මෛත්‍රිය උත්තර දෙන ගතියක් තියෙන්න ඉඩ තියෙනවා. මෝහිතවිල්ලක් එනකොට ඒ මරණනුස්සීච වගේ දෙයකින් හොඳ උත්තරයක් එන්න පුළුවන් මෛත්‍රියට මේ ආනපන වැඩි. ඒකනම් අද්දක උසල පිළිගන්න වෙනවා. නමුත් ආනපන තියෙන සුවිශේෂත්වය තමයි ඒක ඕනම දෙයකට පාවිච්චි කරන්න පුළුවන් සෑහෙන දුරකට අර කෙලෙස් මර්ධනය කරලා තියාගෙන ඉන්න එක. නමුත් මේක තව ඩිංගක් කාරණා දෙකක් තියෙන එකක් නෙවෙයි. ඩිංගක් සුද්ධ කරන්න ඕනේ. මොකද්ද? ඒ මෛත්‍රියේ වඩනකොට ද්වේෂයට උත්තර දෙනවා තමයි. පොඩි පරහක් හිටිනවා. ඡන්දය වංචනික මාර්ගයෙන් වැඩ කරන්න ඉඩ තියෙනවා. මෛත්‍රීන් අපි ප්‍රශ්නකට මෛත්‍රීන් උත්තර දෙනකොට ඒ ප්‍රශ්නෙට උත්තර ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ලැබෙනවාම කියලා සාතිකොත් නැහැ. නමුත් වංචනික විදියට හිත රාගගත වෙන්න පුළුවන්. මොකද රාග මුඛේන මෙත්තා වංචේති කියලා පොතක් තියෙනවා. පොතේ ලියලා තියෙනවා. වැඩිය මෛත්‍රී කරන්න යන කට්ටිය ඒ උපදේශ දෙන එක්කනාව කසාද බඳින්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඒක හොඳටම දන්නවා කවුන්සලින් වල වැඩියෙන් උත්තර දුන්නොත් වැඩියෙන් ලෙඩ සනීප වෙන්න වෙන්න බඳින්න වෙන්නේ පිස්සෙක් හරි 20ක් හරි. මේක බේරන්න බැරි දෙයක්. ඒ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තියෙනවා මේ මානසික සායනේ ස්වභාවික මරණයක් ඇත්තේම නැහැ. ඒ මෛත්‍රියෙන් උත්තරේ හම් වෙච්ච එකකට ඒක ඇතින ඇතුළෙන්ම ඇති වෙන බැඳීම ස්වභාවයෙන්ම ඇරෙන්න ඒක විකෘත කරලා දැනගෙන මෙතන බැඳීමක් උග්‍ර බැඳීමක් හැදෙනවා. ඒ බැඳීමට වෙනම තොවිලයක් නටන්න වෙනවා. නමුත් ආනාපානේ ඒක නෑ. බුදුසසුනේ පැහැදිලිව ප්‍රකාශ කරනවා ආනාපානේ විකෘති ඇති කරන්නේ නැහැ. කියන්නේ මේ වෙලාවට ද්වේෂය අයින් කරලා මෛත්‍රියෙන් උත්තර ලැබෙනවා. නමුත් ඒකේ පසු ප්‍රතිඵල තියෙනවා සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවා. ඒක තමයි රාගේ. ඒක වැඩ කරන්නේ වංචනික ස්වරූපේ. ඒක දන්නේ නැතුව ලේසියටත් පහසුවටත් මෛත්‍රී කරන්න ගියාම අරක තමයි සිද්ධ වෙන්නේ. තරුණ වයසේදී පටන් ගත්තා නම් පිස්සෙක් හරි පිස්සියක් හරි බඳින්න වෙනවා. මේ මම කියන ක්‍රමය නිසා පටලවා තේරුම් ගන්න එපා. මයි මේකේ නෑ ඒක. ආනාපානේ කවදාකවත් ඒ වගේ වංචනික වැඩ නෑ වක්‍ර ගමන් නෑ. හැබැයි ඒක අර මෛත්‍රිය තමයි වැඩ කරන්නේ. ද්වේෂී වැඩ කරන්න ගත්තාම මේ අසුබේ අසුබේ ගන්නකොට අනිවාර්යයෙන්ම යටින් ද්වේෂය අපි අසුබේ වඩන්නේ මෛත්‍රිය මේ රාගයට විරුද්ධව. රාගයක් එනකොට අපි අසුබේ වඩනවා. නමුත් ඒ අසුබේ දිරවගත්තොත් ඇඟට දකින දකින දේ ද්වේෂයට එනවා. ඊට පස්සේ ආයක හිතනවා මධ්‍යම දෙයක් බොහොම වටින දෙයක් කියලා අන්තිමට බannකොට ඇට දක්වාම සිවිය විදගෙන මස් විදගෙන හැම විදගෙන නහර විදගෙන මස් ඇට ඇට මිදුළු දක්කම ද්වේෂය යනවා. අන්තිමට එයා අත්ති කියලා මතාන් යෝගයට වැටලා ලෝකෙම නපුරක් විදියට දැකලා ද්වේෂය කියන වංචනික තත්මෙ එන්නේ ඉඳී තියෙනවා. ඒ වගේම මෝහය එහෙම නැත්නම් ඒකට දෙන අපි උත්තරේ ගත්තොත් ඔය මේ මරණුස්සති භාවනා වගේ ඒකෙත් ඒ වගේ මොකක් කළාට ඒකෙත් තියෙන ද්වේෂය වගේ දෙයක් යටිපහුවෙනවා. මෙන්න මේක අල්ලනවයි කියන එක. මේ බෙහෙතෙන් හටගන්න ලෙඩේ කල්යන්න යන්න වැඩි වෙනකොට ඇති වෙන මේ ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් එක නැත්තම් බෙහෙතෙන් හටගන්න ලෙඩේ කියපු කල්ැතුව දේශනා කරපු එකම ශාස්ත්‍රුණාංශ බුදුහාමුදුරේ ඔක්කොම සිටියන් ගත වෙලා තියෙනවා ඔක්කොම ප්‍රස්තාරගත වෙලා තියෙනවා ඉතින් අපිට වෙලා තියෙන හදිස්සියට ආනාපානට වැඩි ලේසි මෛත්‍රී කරන එක කියලා මෛත්‍රී කියලා කරනවා නමුත් ඒකේ ආදීනව දන්නේ නැතුව ගියොත් අන්තිමට එකතු වෙලා බලනකොට මේ ද්වේෂය ද්වේෂයට මෛත්‍රී කරාට අන්තිමට මෛත්‍රී අන්තිමට ගිහිලා රාගයකට වැටෙන්න ඉඩ තියෙනවා. ඉතින් අන්නේ කෙලස් ගතිය නැති බව ආනාපාන සති සූත්‍රයේදී සරුවචාන්සේ ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවා. ආනාපාන සතිය වඩන කෙනාට මේ වගේ විකෘති එන්නේ විකෘති එන්නේ නමුත් ඒක අර තරම්ම පැනලා දෙන જાති උත්තරයක් ඉන්නේ නැහැ. හරියට අල්ලගන්න ඕනේ. ඒ නිසා හොඳ වැඩේ මේකට තියෙන ගොඩේන ක්‍රමේ තමයි තමන්න චන්දූප සංගිත හිතවිලි නම් එන්නේ කියන්නේ රාගේ කෑදරකම ආදරේ නම් අසුබේ වඩන්ඩ අසුබේ වඩලක මට්ටම් වෙච්ච ගමන් යම් ප්‍රමාණයට උත්තරේ ආපු ගමන් හම්බෙච්ච ඊට කඩේ ආනපාන දාන්න. ඊට පස්සේ අපි හිතමු දෝසුප සංගිත එනවා. එතකොට එයාට මෛත්‍රියෙන් මෙයාට උත්තර දීලා මෛත්‍රිය දිගේ බෝ වෙන්න යන්න දෙන්නේ විසම රාගත්ත ගමන් ඇල්මරාගත්ත ගමන් බලනවා හරි දැන් නැහැ නේ. දැන් නැහැ නේ ද්වේෂය තිබුණා ඒකට මෛත්‍රියෙන් උත්තර දුන දැම්මට බැරි දානපාන දාන. ඊට පස්සේ නිදිමත එනවා. මෝහ උපසංගත වෙනවා. ඒකට මෙනෙහි කරලා නැත්නම් මරණානුස්සතිය කරලා අපි හිත පොඩ්ඩක් අවුස්සලා ගන්නවා. නින්දට වැටෙන්න දෙන්නේ ඒක. ඒවිල දැන් නිදිමත නෑ කියලා දැනගත්ත ගමන් ඒ යෝගාවචරයා මේ කියලා දෙන්න හදන කාරණා හරියට තේරුම් ගන්න ආනපන දාන්න පුළුවන් නම් එයා අර පළවෙනි ප්‍රයත්නයෙන් ඇති වෙන්න පුළුවන් පසු ප්‍රතිඵල වලට උත්තර දෙනවා. මේක තමයි සාමාන්‍ය දොස්තර කෙනෙකුගේ ස්පෙෂලිස්ට් කෙනෙකුගේ අතර වෙනස. දොස්තර දඩස් ගාලා ගහනවා. ස්පෙෂලිස්ට් බෙහෙත් පන්ති දීලා ಗುಣ අහලා එයා ඊට පස්සේ අර බෙහෙතෙන් ඇති වෙච්ච නපුර නැතිකරන්න එයා ඒ බෙහෙතට ඊ ගාවට දෙන්න ඕනේ බෙහෙක දන්නවා. ඒක දොස්තර ලෙඩාට කියන්න ඕනකමකුත් නැහැ. හැබැයි දිගට බෙහෙත් පන්ති බොන්න ඕනේ. බේත් පන්ති වල ඉස්සල්ලාම කරන්නේ රෝග ලක්ෂණ අයින් කරගන්න. අමාරු ගතිය අයින් කරනවා. අයින් කළා රෝග මූලයට හිත දාන ගමන් බෙහෙතින් ඇති වෙච්ච යම් අතුරු ප්‍රතිඵල තියෙනවනම් ඒ කියන්නේ හොඳට සලකා බලනවා. යා ඒක කරන්නේ ශිල්පෙට වෛද්‍ය ශිල්පෙට කරන ගෞරවයක් විදියට. ආනි වගේ බුදුරජාණන් වහන්සේ දෙන මේ ආනාපානේ ඇත්තටම කෙලින්ම ආනාපානෙම පටන් ගන්නත් පුළුවන් චන්දෝපසංගිත දෝසෝපසංගිත ඕන දෙයකට උත්තර දෙනවා. හැබැයි පළවෙනි සැරේට හම්බෙන ප්‍රතිඵල අඩු නිසා අපි ඒක ඔය කියන තාලෙට අසුබෙන් මෛත්‍රී භාවනාවේ මරණංශ කෙරුවට කමක් නැහැ. නමුත් ඒකේ කෘත්‍ය හමාර වෙච්ච ගමන් එයා සේවෙන් පහ කරන්න ඕනේ. පහ කරලා ආනාපාන දාන්න. මේක ලේසි නෑ. මේක කියනකොට හරි ආසයි. කියනකොට තේරෙනවා බුදුහාමුදුරන්ගේ ධර්ම ගැඹුරක් තියෙනවායි කියලා. නමුත් වෙලා තියෙනට හරි ගිය මෛත්‍රී විසිකරන්න හිතෙන්නේ නැහැ. හරි ගිය අසුබ විසිකරන්න හිතෙන්නේ නැහැ. ඒ නිින්ද කැඩුනත් ඊට පස්සේ අර ගංගෙන් එගොඩ වුණාට පස්සේ පහුර කරේ තියාගෙන ඇවිදිනවා නේ එගොඩ වෙන්න උදව් වෙච්ච පහුරනේ මේක තියලා යන්න හොඳ නැහැ කියලා ඒකට කියන්නේ. ඉතින් ඊට පස්සේ ඉතින් ඒකට දොස් කියන්න වෙනවා. මේ මොනස පහුර කරේ තියාන යන මිනිස්සෙක් කියලා. බුදුජානන්සේ කරන මේ ප්‍රයෝජන සලකලා ඒක එතන නතර කරනවා කියන එක එච්චර ලේසි නෑ. ඒ වගේම තව එකක් කියන්න ඕනේ. ඒ ආනාපාද පළවෙනි අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල මතුනා වගේ මේ ආනාපානය කියන්නේ වර්තමාන මොහොතේ හිත කයර ගත්තට පස්සේ සිද්ධ වෙන තරංගාකාර ක්‍රියාවක් චක්‍රාකාර ක්‍රියාවක් ඒව ක්‍රියාවලියක් නමුත් ඊට සාපේක්ෂව ඒ ක්‍රියාශක්තිය වගේම තව එක පැත්තකින් තියෙන ඉතර ක්‍රියාශක්තියක් පේන්න නැති පැවැත්මක්. ඒකට කියනවා මේ මම දැන් මෙතන ඉන්නවා කියන මම දැන් මෙතන ඉන්නවා. ඉතින් මේක හරි ඒකාකාරයි. හරිම මේ පාළුයි. රස නැහැ. ඒක නිසා ඉස්සල්ලාම අපි කයට හිත අරගෙන මම දැන් මෙතන ඉන්නවා කිව්වට පස්සේ ඒ පියවර සාර්ථකුනේ නැත්තම් මේ ඉඳීම ඉන්නවා භවය ජීවත් වෙනවා කියන එක නිරූපණය කරන ආනාපානෙ කොහොමඩක්වත් අල්ලන්න බෑ. ඒ නිසා ඉස්ලාම අපි කරන්නේ ගෙට කෙවද්ද ගන්න. ගෙට කෙවද්දච්චාම අපිට තේරෙනවා ඉච්චි පුරුෂ භාවයෙන් සුවයක්තව පැවිදි උපැවිදි භාවයෙන් සුවයක්තව මගේ හිත දැන් ගෙට කෙවැදුනා. මම දන්නවා මම දැන් ඉන්න බව. මැරෙලා නැති බව. මම දන්නවා මට පණ තියෙනවා. මම දන්නවා නින්ද කිල්ල නැහැ කියලා. මම දන්නවා මට ක්ලාන්ත වෙලා නැහැ කියලා. මෙන්න මේ අත්දැකීමයි ආනාපානයයි දෙක අතර තියෙන සම්බන්ධතාවය බලනකොට මේ පළවෙනියෙන්ම මේ එළඹ සිටීම කියන එක වර්තමානයේ සත්‍යමත් වෙනවයි කියන එක අපිට අපි ඒකට ගියත් අපි ඒක ගත කරත් සමහරවට අපිට ඒක ප්‍රිය නැත්තේ ඒක ඒකාකාරී අත්දැකීමක් නිසා ආනපන කියන්නේ උච්චාවච වෙන පිම්බීම ඇකිලිම කියන්නේ උච්චාවච වෙන වම දකුණ කියන්නේ උච්චාවච වෙන අරකෙම සිද්ධ වෙන ක්‍රියාවලිය. ඉතින් ඒකලා ඉස්සල්ලාම හිත දානකොට පළවෙනි ප්‍රශ්නේ දීම උත්තර දෙන්න මම උත්සාහ කළා වගේ තමයි මම දැන් මෙතන ඉන්න බව දන්නවනම් යාර ඒක ඇතුළේ ආය මොනවක් හොයන්න ගන්න ඕන කමක් නැහැ. ඒයම අලුතෙන් කෙලස් පහළ වෙන්නේ නැති චිත්තක්ෂණයක් මේ. ඒ වෙලාවේ ඡන්දූපසහගතත් නැහැ, දෝසූපසහගතත් නැහැ, මෝහූපසහගතත් නැහැ. මේ වර්තමාන වෙනදී තනිය දණ්ඩක යන මිනිහෙක් වගේ, කම්බිය විදින මිනිහෙක් වගේ, දී යටින් ගින්දර ගෙනියන්න හදන මිනිහෙක් වගේ මේ එලඹිච්ච මොහොත දිගට පවත්වන්න බෑ ඡන්දේ, ద్వේෂේ, මෝහේ තියෙන්නේ. නිසා ඒ පැවැත්වීමම ශ්‍රේෂ්ඨ දෙයක්. මම සමහර වෙලාවට මේක හේතු ගන්නට කියනවා මේක තමයි නිවන කියන්නේ. රාග ద్వේෂ මෝහ මේ තරම් අපිට වද දෙනවා නම් චිත්තක්ෂණ වශයෙන් ක්ෂණබංගුර වශයෙන් මේ වර්තමාන මොහොතේ හිත එළඹීම ඒකට කියනවා තදංග නිබ්බුති කියලා. චිත්තක්ෂණයක නිවීමක්. ඒක අටුවා පිළිගත්ත කතාවක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ කෙලෙස් නම් විලිලජ්ජා නැතුව නැවත නැවත පහර දෙනවා. නමුත් මේ වර්තමාන ගත චිත්තක්ෂණයේ චිත්තක්ෂණ දෙක තුන හතරක් පවත්නවා කියන එකට තියෙන ප්‍රධානම බාධාව තමයි නීරසකම. ඒකාකාරී ගතිය. පාළු ගතිය. තනි වුණා වගේ ගතිය. අසරණා වගේ ගතිය. අනේ ඒ බබා අඬනවට තමයි බුදුරජාණන්සේ ආනාපාන කියන ටිට් එක කටට දෙන්නේ. මේක නීරසයි. පුළුවන් නම් ඇත්තටම බබා බබෙක් නෙවෙයි. එයාට සෑහෙන යමක් කමක් තේරෙන කෙනෙක්. ඒ වෙනුවට බැරි නම් තමයි බබාට ආනැලවිලි කවියක් කියලා කකුල් දෙක හොල්ලලා බබා දොයි කරනවා. නැලවිලි කවිය බබා කකුල් හෙල්ලිලි ඕනේ බබාට නිදිමත තමයි බබා දොයිනවා. දොයියන් නැති බබාට තමයි නැලවිලි කවිය තමයි ආනපන කියන්නේ. කකුල් දෙක හොල්ලනකොට එහාට මෙහාට බබාට තින් ඔරුවක ඉඳගෙන ඉන්නා වගේ අම්මගේ උණුසුමක් දැනෙනවනේ. ආන්නේ නැලවිල්ල පැද්දිල්ල තමයි ආස්වාද ප්‍රසවාසය. පිම්බීම හැකිලිම වම දකුණු වශයෙන් දෙන්නේ. ඉතින් ඒ නිසා කාට හරි පුළුවන් නම් ඉඳගත්කම මේ මම ඉන්නෝ. මගේ කය. එහෙම නැත්නම් මම මේ භවයේ මේ ජීවත් වෙනවා කියන එක මේක බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ඒක චූල ශුන්්‍යත සූත්‍රයේ චිත්‍රය ඇඳලා පෙන්නනවා යම් කිසි මිනිස්සෙකුට ගමේ ඉන්නකොට ගමේ ගෑනුන්ගේ පිටිමින්ගේ කතා අහන්න එපායි පත්‍ර කියවන්න එපායි නම වංචාවිත්‍ති පත්‍රේ කියවන්න වෙනවා ලපටි පෙළ කියවන්න වෙනවා ගොඩක් වැඩ තියෙනවනේ ගමේ ඉන්නකොට ඊට පස්සේ රත්තරන් මිනිමුතු ටික පොඩි බඳින්නක් තියෙනවනේ හරක වහන්න කන දෙන්නක් තියෙනවනේ පැලිනියට පොඩ්ඩක් ලොක් කරගන්නක් තියෙනවනේ ගොඩාක් වැඩනේ ඉතින් මේ මනස ඒ ඒ කුණු කන්දලේ ඒ ඒ ඒ කියන බරපතල සිර දනුව මත අමතක කළ කැලේකට ආවයි කියලා කියනුනේ දම් රිවික කැලේට ආවා වගේ නිකන්. දැන් කැලේට ආවට පස්සේ මලහත් තිලව්වයි මේකේ උණු වතුර නැහැ ඕන වෙලාවට නෙස්කැෆේ නැහැ අරක නැහැ මේක නැහැ එතකොට වෙනවා මේක ඉල්ලගෙන කන පරිප්පුවක් ගෙදර හිටියනම් අර කුණු අරප කතා ඇහුවත් කමන්නේ ඕන ඕන වෙලාවට අරක තියනවා කියලා දැන් මේකට ආවට මොකද අර කැයි ගෑණි දිලා හොටු ගෑණි ගත්තා වගේ කැලෙත් දැනෙනවා ටිකක් මොකද්ද නුහුරු ගතිය. බුදුන්සේ කියනවා ඇත්තම තමයි මහණෙනි ගමෙන් එන සංඥා ඥාන පිරිමේ සංඥා හරකබාන සංඥා රත්තරම්මිනිපොල් සංඥා අයින් කරාට අපි වනයේට ආවට ලොකු ජයග්‍රහණයක් වුණාට වනයේදී දරතයක් දැනෙනවා අපිට වෙහෙසක් දැනෙනවා මොකද අපිට ඕන ඕන දේ වොත්තන් තදකලා පමණින් එයා කන්ඩිෂන් මැෂින් එකේ 26ටද දාන්නේ 25ටද දාන්නේ 24ටද දාන්නේ නැහැ නේ එයා කන්ඩිෂන් නැහැ නේ මේ අපේ ඍජි මහත්තයා කියන්නේ වාහනේ ඉන්නකම ස්වාමීන් වහන්සේ වාත කොන්දේසිය දාන්නද කියලා අහනවා. ඉතින් වාත කොන්දේසිය දාපු ගමන් ඊගාට ප්‍රශ්න කරනවා කොච්චරකට දාන්නද කියලා. ඉතින් බෙන්ස් කම්පැනි එකේ නෝන මහත්තයා ඩ්‍රයිවිං කරනවා නම් නෝන මහත්තයා මේ පැත්ත යනවා නම් නෝන 26ට දැම්මොත් මහත්තයා ෆයිට් කරනවා 23ට. ඒතකොට දෙන්න දික්කසාද වෙන්න නිසා මැෂින් දෙකක් දාලා කියලා තියෙනවා. දැන් දික්කසාද අවශ්‍ය නැහැ. නෝනට 26 යන්න පුළුවන් මහත්තයාට 23 යන්න පුළුවන්. ඕක නෑ කැලේට ආපුවා. වාතකොන්දේසිය නෑ. ඊට පස්සේ තේිනවා ඒක වෙහෙසක්. හැබැයි ඒ ඒ මෝල් වහන්සේට තේරෙනවා නම් මේ වෙහෙස දන්න වෙහෙසක් ගමේ තොටේ හිටපම මේ ගෑනු පිටිමිත් එකයි රත්තරන් මිනිමුතු එකයි හරක බාන එකයි අසීමිත වෙහෙසක් තියෙනවා. දැන් දන්න වෙහෙසක් තියෙනවා. ඒක නිසා මේ වෙහෙස ප්‍රතිපදා වශයෙන් බාරගත්තොත් මේ වෙහෙස කෙලෙස් අඩුවීමක් විදිහට බාරගත්තොත් කැලියට ආවට ওই කාරණා දෙක දන්නේ නැත්නම් ඒක ඌට සිපිරි ගයක් වෙනවා. ඒ ඌට දඬු කඳක් ගැහුවා වගේ වෙනවා. ඒ මනුස්සයාට කුරුසිර තියලා එන ගැහුවා වගේ මේ මොන කර්මයක්ද මේ මෙච්චර අපි පෙරපින් කරලා තිනවා අපිට මෙච්චර වස්තු භූග තියෙනවා මොනවටද කැලියට රින්ගන්නේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ රාජසපාත හැරලා ගිහිල්ලා කැලියට ගිහිල්ලා දැන් අපිට කියලා දෙනවා. ওই කැලියට ගියාට පස්සේ හැදෙන දරතය වෙහෙස අනිවාර්යයි. ඒක මටත් එච්චරයි උඹටත් එච්චරයි. නමුත් මම ඒක අගය කරන්නේ මොකටද? මම ප්‍රතිපදාවේ ඉන්නේ. මේ කෙලෙස් අඩුයි. ඊට පස්සේ බුදුරජාණන් කියනවා යන් ඒ මිනිස්සයා දැන් ග්‍රාම සංඥාව අයින් කරන අරඤ්‍ය සංඥාව ගත්තා. අරඤ්‍ය සංඥාවේ ඉන්නකොට යාට පේනවා මේකේ සංඝයාට උපස්ථාන කරන්න ඕනේ, වත පිළිවෙත කරන්න ඕනේ, බුද්ධ වන්දනාව කරන්න ඕනේ. ඉතින් රැයට කන්න දෙන්නෙත් නෑ. ඉතින් තියෙනවනේ අනම්මනම් චරිචුරු ටික. ඒ වෙලාවේ මේ මිනිස්සයා ඒක ඉඳගෙන මේ අරඤ්‍ය සංඥාව වෙනුවට කාය සංඥාව ගත්තොත් මොකද වෙන්නේ කියලා. මම මගේ කයට හිත ගන්න. ඒකට මේ මනසට ග්‍රාම සංඥාව කලින්ම අයින් වෙලා කයට හිත ගැනීම චිත්තක්ෂණයකට සිදු වෙනකොට ඒ චිත්තක්ෂණේ අරඤ්‍ය සංඥාව නැහැ. අරඤ්‍ය සංඥාව තියෙනකන් කාය සංඥාවට ගන්න බෑ. ඉතින් යා ඊට පස්සේ කයට හිත ගත්තාම දැන් එන්න තාක් දුක් කියන්නේ පාතලයෙන් උඩ කෙස්වලින් යට හැම පිටිකේ කොට ඇත්තා වූ මේ කයි. මේකට ආපු ගමන්ම මාළුවා ගොඩ දැම්මා වගේ. හැම ගහච්ච එළදෙනක් වගේ. මේක පුරාවට වද දෙන්න පටන් ගන්නවා. මෙහෙම ඉන්න බෑ එක විදියකට නලියනවා යහට මෙයාට. ඉතින් යාට පේනවා මේක ඉල්ලගෙන යන පරිප්පුවක් වගේ. ඒක තමයි අසත්පුරුෂකම කියන්නේ. නමුත් එයා කල්පනා කරන දෙමළ ග්‍රාම සංඥාවෙන් කරදර නැහැ. අරඤ්‍ය සංඥාවෙන් කරදර නැහැ. මට තියෙන කාය සංඥා විතරයි. ඒ නිසා මේ දන්න යකා හොඳයි නොදන්න යකාට කියලා මේ දන්න කාය සංඥාවේ ප්‍රමෝදේ පහල කරගත්තා. මේ කාය සංඥාවට ප්‍රීතිය පහල කරගත්තා. මේ කාය සංඥාවට පස්සද්ධිය පහල කරගත්තා. මේක තමයි සතිය කියලා කියලා තේරුම් ගත්තොත් මේක තමයි සම්පජඤ්ඤය කියලා තේරුම් ගත්තොත් මේක සුඛයක් වෙනවා මේ කයෙන් මේ දැනට මතුවෙන මේ සංඥාව ඒක වෙහසක් ඒක දුකක් කටුකම්බියක් කටුකොහලක් නමුත් විශාල ග්‍රාම සංඥාවක් අයින් වෙනවා විශාල අරඤ්‍ය සංඥාවක් අයින් වෙනවා. මේක ප්‍රමෝදයක් කරගන්න මේක තමයි අඤ්ඤන් නිමිත්තං උපට්ඨපේසි කියන ගමේ හිටියනම් අසීමිතව පහළ වෙන්න පුළුවන් කෙලෙස් රාශිය වෙනුවෙන් අරඤ්‍ය නිමිත්තේදී ටිකයි. වෙන නිමිත්තක්. දන්නේ නැති නూరుණු පුරුසු පරිසරයක අරඤ්‍ය ප්‍රතිපatti. ඒ නිමිත්තට අයින් කිරීමට අපි කාය නිමිත්ත ගන්න. එහෙම නැත්නම් එළඹ සිටිනවා. වර්තමාන මොහොතේ මම දැන් මෙතන. එතකොට ඉන වෙහෙස ටික ප්‍රමාණ කළ හැකි. කදා මැරෙන්නේ නැහැ. නමුත් ඒකට චෝදනා කරනවා නම් ඒක වෙහෙසක් වෙනවා නම් ඒක ඒකාකාරයි කියනවා නම් ඒක නීරසයි කියනවා නම් ඒක අනිශ්චිතයි කියනවා නම් ඒකට තමයි අසත්පුරුෂකම කියන්නේ. ඒකට කියනවා පාපතරකම කියලා. ඒකට කියනවා ක්ලේශපක්ෂික කියලා. මාරපක්ෂිකයි කියලා. ඉතින් බුදුරජාණන්සේ කියනවා දැන් මේ තෙන්න ආවට මේ උඹ වෙන නිමිත්තක් මාර්ගයෙන් වෙන නිමිත්තක් ප්‍රහාණය කිරීම කරන්නේ. ඒක නිසා ඔය කාය නිමිත්ත නැත්නම් කයෙන් එන එක යොසා දරාගෙන සිටීම හිටපන් කියන එක තමයි මේ කයට හිත ගත්තයි කියලා කියන්නේ. මේ කයේ භයානක ගැඹුරු ගම්බීර තැනකට බුදුහාමුදුරු කියනවා මේ කය කියන්නේ මාන්නේ අතරමා භූතයෝ. ඕකේ වායෝ ධාතුව නැග්ගොත් යම් වෙලාවක ඉස්මතු වුණොත් පටවියාපෝ තේජෝ එයා තච්චප්ප කරනවා. තේජෝ ධාතුව ඉස්මතු වුණොත් අනිත් තුනේ එයා චප්ප කරනවා. පටවි පටවි ධාතුව ඉස්සර කරුවොත් අනිත් තුන චප්ප කරනවා. ආපෝ ධාතුව නැග්ගොත් අනිත් තුන චප්ප කරනවා. ඒක නිසා කොයි වෙලාවෙ බලතෝ හතර දෙනාම බලන්න ඕනේ ඉස්මතු වෙච්චි මුදුන බලපන්. මහා එක වැඩියෙන් කරදර කරන එක. ඔන්නෝකට යහනපණි කියන්නේ. ආනවන කියන්නේ වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය. යම් වෙලාවක වායෝ ධාතුව ක්‍රියාකාරී නම් ඒ මතින්ම ආපෝ තේජෝ පාටවි යටපත් වෙලා. ඒකට ආනාපානෙ දිහා බලන අමාරු බව වෙන්න පුළුවන්. හැබැයි මුළු කයෙන් බලනකොට හතරෙන් එකයි. මම මේ උත්සාහ කරේ මේ මුළු කයම බැලීම හෝ ඒ මුළු කයේ අවස්ථානුකූලව ඉස්මතු වෙන ධාතුව බැලීම කියන දෙක ඊ타මත්ම තාර්කික ක්‍රමික වැඩපිළිවෙක ඉදිරි ගමනක්. මේ දෙකේම සිද්ධ කරන්නේ ග්‍රාම සංඥාවයි අරඤ්‍ය සංඥාවයි ප්‍රහාණය කරන. ඉතින් මේ කයේ හිටියත් ආනාපානෙ හිටියත් දෙකේදීම ඒක සුන්දර නිසා නෙවෙයි. ඒක බුදුන් නිසා නෙවෙයි. නමුත් ඒකෙන් අච්චර ප්‍රදේශයක් සංඥා එහෙම නැත්නම් අපි කියන විදිහට දෝෂ උපසංහිත, මෝහ උපසංහිත, ඡන්ද උපසංහිත අදහස් අයින් කරනවා දන්නවනම් අර කයෙන් එන වෙහෙස නැත්නම් ආස්වාස ප්‍රසවාසයේ බැලන්න බැරි වුණත් ඒක බලා සිටීමෙන් සිදුවෙන සේවය ඒ යෝගාවචරය දන්නවනම් ඒකේ වටිනාකම කෙලෙන්නම කරන්න බෑ. එතකොට යාට කියන්න ඕනේ මේ නැවත නැවතත් වැටුණට මොකද නැවත නැවතත් මම දැන් මෙතෙන් හිත ගනින් කොච්චර හිතවිලි ආවත් සද්ද වේදනාවත් ලදලද වෙලාවේ හුස්ම දිහා බලපං මොකද කොච්චර හිතවිලි තිබ්බත් හුස්ම ගන්නවා කොච්චර සද්ද වුණත් හුස්ම ගන්නවා කොච්චර කය වේදනාවක් තිබුණත් හුස්ම ගන්නවා ඒක නිසා හුස්මට පොඩ්ඩක් තනන් දීපං පුළු පුළුවන් වෙලාවේ සද්ද අතරින් විනිවිද හුස්ම බලාපං වේදනා අතරින් විනිවිදලා අතරින් බලනවා හරහා බලනවා හුස්ම බලාපං ආන්නේ විදිහට හුස්ම හෝ ඒ වෙනුවට මම දැන් මෙතන ඉන්නවා කියන එක ගත්තොත් වාසිය මොකද්ද හුස්ම බලන්න ඉඳගෙනම ඉන්න ඕන මම දැන් මෙතන ඉන්නවා කියන ඉරියව්ව හිත දැම්මොත් සක්මනටත් ඒක අදාළයි, බුදියනින්න කොටත් ඒක අදාළයි, වැසිකිලි කියලා වැසිකිලි පෝච්ච උඩ ඉඳගෙන නෝඩත් ඒක අදාළයි. එතකොට අර ආනාපානේ නෑ, ආනාපානේ මට අහුවෙන්නේ නෑ, මට අහුවෙන්නේ ආස්වාසය විතරයි කියන මැසවිලි නෑ. හැබැයි විශාලයි. ආනාපානේ වගේ සුවිශේෂී නෑ. මෙන්න මෙතෙන්ද ගන්න පුළුවන් නම් කයට හිත අරගන්නවා. මම දැන් මෙතන කියන හිත අරගෙන මේකෙන් මේ පුංචි ගලෙන් වාංගු කරලා කොච්චර බරක් අපි අයින් කරනවද? මේකත් බරක් තමයි. මේක වාංගුවක් තමයි. නමුත් මේ වාංගු අපි දන්න දෙයක් බුදුහාමුදුරු අනුමත කරපු දෙයක් කෙලෙස් අඩු කරන දෙයක් ප්‍රතිපදාවක්. ඒ නිසා විශාල ප්‍රදේශයක් මම අයි මේක මතින් අයින් කරනවා කියන එක දන්නවනම් බුදුන්සේ සඳහන් කරන්නේ අඤ්ඤන් නිමිත්ත මනසිකාතබ්බා. ග්‍රාම සංඥාවල් එනකොට අරඤ්‍ය සංඥා එනකොට අපි ඒ වෙනුවට මම දැන් මෙතන කියන සංඥාව ගත්තාම ඒක තමයි අඤ්ඤන් නිමිත්තන් කියන්නේ. එතකොට ඉතුරු වෙන්නේ අර අර කියන ගුණ ටික තියෙනවා. ග්‍රාම සංඥාව අබ්බත්තං ගච්ඡanti කෙලවරකට යනවා. ඒ වගේම අජ්ජත්මේව චිත්තං සම්නිතීතති. හිත ඇතුළට එනවා. බාහිරේ හරිසරපු හිත ඇතුළට එනවා. සම්තිට්ඨති. සම්නිශීදති. එවිල වාඩි වෙනවා. ඒකෝදි හෝති සමාධියති. ආනපනෙට නැත්තම් මේ මම දැන් මෙතන කියන තැන ගත්ත ගමන් අපි ඔය හිතා ගන්න බැරි වුණාට විශාල ඉපල් තියෙන ධර්මිකයක් අරගෙන ලණුවක් දාලා ගැට ගන්නකොට අර දිට ධර්මනේ චර්චර ගහලා උස්සගෙන යන්න පුළුවන් විදියට කෝටු වෙලා එනවනේ ආන්නේ වගේ ග්‍රාම සංඥා අරඤ්‍ය සංඥා විශාල ප්‍රදේශයක් අපිට අතින් ගෙනියන්න පුළුවන් තරමට වගේ පුංචි කරලා ඒ කිරීමට අපිට ලණුපට්ටයක් වරපට්ටයක් වෙන්නේ මේ කාය සංඥා මම දැන් මෙතන ඉන්නවා කියන එක. මේක බුදුරජාණන්සේ කියන්නේ උඹට කාම වස්තු නැත්නම් වස්තු කාමයෙන් අයින් වීම ගේ ගෙන්නෙක් වීම කියනවා. අපි ගෙවල් දොරට ඇල මෙහි ආවා. ආවට චන්දූප සංගීත හිතවිලි වලින් බේරෙන්න උඹට බෑ. ඔබ දහලා අපිව ගැන කල්පනා කරන්න. කරණ තියෙන වෙලාවල් කල්පනා කරන්න. අර මනුස්සයා මේ වස්තුවට කොනවා කරයිද? මේ වස්තුව මේ මිනිහට මොනව කරයි? මම හිටියානම් මෙහෙමයි කියලා අරයා ගැන මෙයා ගැන කල්පනා කරනවානේ. ඒකට තමයි කාමච්ඡන්දේ කියන්නේ. මෙන්න මේ කාම වස්තු ගියාට පස්සේ කාම සංඥා උඹට කරදර කරනවා. ඒක උඹට වැඩිය මන් දන්නවා. මෙන්න මේ සඳහා රූපාරම්මණයක් සරණ ඵලයන්. රූපාරම්මණයක් අල්ලපං. රූපාරම්මණයක් අරමුණු කරපං. රූපාරම්මණයක් වාංගුවට ගනින්. අන්නේ ගන්න රූපාරම්මණය කය වෙන්න පුළුවන්. මම දැන් මෙතන කියලා ගන්න කය වෙන්න පුළුවන් නැත්නම් ඒක ඇතුලේ වැඩ කරන වායෝ ධාතුව වෙන්න පුළුවන්. පඨවි ධාතුව වෙන්න පුළුවන්. ආපෝ ධාතුව වෙනවා. තේජෝ ධාතුව වෙන්න පුළුවන්. ඒ හැම එකකම හිත පවතිනවා කියන්නේ ওই කියන ගුණ ධර්ම ටික ඔක්කොම තියෙනවා. අර කියන චෝත්නේ චන්දුපසගත දෝසුපසංගත මෝහපසංගත අයින් වෙලා ඒ අබ්බත්තංගච්ඡන් දේව අයින් වෙලා අජ්ජත්ත්වමේව චිත්තං සම්නිසීදති. සම්තිත්ථති. ඇතුළතට හිතේ ඉනවා ඒකෝදි හෝති සමාධියේ. මේක දන්නේ නැතිකමයි මට පේන්නේ භාවනා ලෝකේ තියෙන අද භයානකම දේ හුඟ දෙනකොට හිත ගන්න පුළුවන්. අපෝ ඕක ඔච්චර වටින දෙයක්ද? ඒකෙන් ඔච්චර කෙලස් කැපෙනවද කියන එක තීරුම් කරලා දෙන්න හරි අමාරුයි. මේක පේන්නේ හිත ගත්තට තීරෙන්නේ නැහැ. මොකක්වත් ඒකේ ලස්සනක් මොකක්වත් ඒකේ ආලවට්ටමක් නැහැ. මොකක්වත් ඒකේ පදක්කමක් වගේ පළඳගෙන යන්න දෙයක් නැහැ. එකයි තියෙන්නේ මේකෙන් මේකෙන් අයින් කරන කෙලෙස් ප්‍රමාණය පිළිබඳ හැඟීමක් ගන්න පුළුවන් නම් ඒකයි මම සමහර වෙලාවට අර ක්ෂණ මාත්‍ර වශයෙන් නිවන කියලා කියන්නේ වර්තමාන හිතේ එළඹිච්ච හැම වෙලාවෙම නිවන හැම වෙලාවෙම නිවන ඒක අදහන්නේ ඒක පිළිගන්නේ හිතනවා නිවන කහා පාට ලොකු බෝලයක් වගේ එකක් වෙන්න ඇති කිට්ටු වෙනකොට මම 18 රියන් වෙන්න ඕනේ මට උඩින් යන්න පුළුවන් වෙන්න ඕනේ මට දිබ්බ චක්කු දිබ්බ සෝත පහළලා ඉන්න ඕනේ. අනික් කටියට අඟ පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ කියලා මේ නිවන ගැන මොකද්දෝ එකක් අඹල පෙන්නලා තියෙනවා. ඉතින් මේ මම දැන් මෙතන කිව්වට ඔය මොනම අඬු පිපිල්ලක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා නිකාල තිබුණු දේ හොදපාලුණා වගේ මෙන්න මේ වෙනසට තමයි මම කියන්නේ ආකල්ප මේ වෙනසක් රැඩිකල් වාදී කල්පනාවක් නැත්තම් සම්මා සංකප්ප කියලා කියන්නේ. ඒ සම්මා සංකප්ප වෙන්න නම් නැත්නම් සංමා සංකප්ප වුණොත් ඒක තේරුම් ගත්තොත් මේ එක නිමිත්තක් වෙනුවෙන් තව නිමිත්තක් කැයි ගෑණි කියලා හොටු ගෑණි ගන්න කියන්නේ ඇයි? කැයි ගෑණිත් එක හොටු ගෑණිත් එකයි නෝනා වුණත් එක විදියයි මැනිකේ වුණත් එක විදියයි මැනිකේ වුණත් නෝනා වුණත් අපට වදේමයි. ආ ඒකේ දෙකක් නැහැ. ඒක එහෙම තමයි. නමුත් අඩු ගන්න කැහි ගෑණි තියලා හොටු ගෑණි ගත්තාම අඩු ගන්න කැහි ගෑණි තියෙන ආදරේ නැති වෙනවනේ. පස්සේ හොටු ගෑණි අයින් කරනවා ආයෙත් කැහි ගෑණියක් අරගෙන. ඔය හොලිවුඩ් වල කරන්නේ ඒකනේ. පළවෙනි වැඳපු ගෑණි තුන්වෙනියට ආයෙ බඳිනවා. ඉතින් එතන තියෙනවනේ පොඩි අතහැරිල්ලක්. අපි එහෙම නෙවෙයි අල්ලගත් එක දිගටම අල්ලන්නේ නෑ. එතන මම උගෝ වෙලාට චැලෙන්ජ් කරනවා ඕක අතහැරලා දෙවෙනි එක සද්දට බැඳපල්ලා කිය. ඉතින් මිනිස්සු මට බයිනවා සදාචාර විරෝධී වචන කියනවා අයියේ. පුළුවන් නම් ඕක අතහැරපන්කෝ. අත්තාරින්නේ නෑ අම්මා අප්පා කිව්වත්. ඉතින් මේ වගේ ඒකේ තියෙන රැඩිකල් වාදී ගතිය එකක් දීලා එකක් ගන්නවා කියන එකේ ඉදන් නිසා ඉදම් පජහත බුදුහාමුදුරු ගහන්නේ මේ ස්ක්‍රූ බෝල් ආවොත් සාමාන්‍ය ෂයි බෝල් එකක් ආවොත් හොඳ බෝලයක් ආවොත් හරියට බැට් කරනවා ස්ක්‍රූ බෝල් එකට ඇල්ල අල්ලලා නිකන් ඉන්නේ හොඳ එකක් ආවොත් අදිනවා සික්සර්ම ගහනවා ඉතින් උංගු දෙනෙක් හිතනවා නෑ නෑ මට හොඳ බෝල එනකන් මට සෙන්චරියක් ගහ ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා බෝල දාන එකනට කියනවා අනේ කරුණා කරලා මට හොඳ බෝල ටිකක් එනවා අද සෙන්චරියක් ගන්න. ප්‍රැක්ටිස් කරනකොට නම් පුළුවන්. නමුත් ඉන්ටර්නැෂනල් ගේම් එකේ අපිට හම් වේද අපිට සික්සර් ගහන්න පුළුවන් බෝල දාන කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේකෙදී තියෙන මේ සෙල්ලක්කාරී අදහස එහෙම නැත්නම් මේ කියන මේ ආකල්පෙම වෙනස සිද්ධ වුණොත් ඊට පස්සේ කියන හැම සූත්‍රයකම වටිනාකමක් තියෙනවා. ඇයි බුදුහාමතුරු මේකක් දීලා එකක් ගන්න කියන අරකට කරදර මේකත් කරදර. හැබැයි මේකේ කරදර අඩුයි. මේක මම දන්නේ එකක්. මේක ප්‍රතිපදාවක්. මේ කෙලෙස් අඩුයි. ඊට පස්සේ මේ ලැබිච්ච පුංචි කරදර වලට කන බින්දම් ගහන්න එපා. චරිචුරු ගන්න එපා. චරිචුරු ගාවක හොඳෝකෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න. වැඩි කල් නැන්නේ ලෝක ඕකවත් විහි කරනවා. ඕක විශ් කරලා ඊටත් එදී assume දෙයක් ගන්න නිසා අඤ්ඤන් නිමිත්තයි මේකට බුදුහාමර කියන්නේ මේ ලී බංකු වලට ගහලා තියෙන පරණ ලියනයක් අයින් කරන්න අලුත් ලියනයක් තියලා ගහපුවාම පරණ ලියනේ ඔක්කොම ටික කඩාගෙන එළියට යනවා. ඇනෙන් ඇනේ තල්ලු කරනවා. අලුතෙන් යන්නේ ගහන ඇනේ වඩා සූක්ෂමයි. අර දි รัจ ණේ අයින් කරනවා වගේ මේ පරණ දි รัจ ණේ තියාන අලුත් තැනින් වැඩ ගන්න බෑ. ඉතින් අපි අර අපි ළඟ තියෙන ගැරන්ටි හැව සර්ප හැව අතහැර ගන්න බැරිකමදී. ඒ හැව අතහැරනකම් අලුත් හැවක් එන්නේ නැහැ. දැකලා තියෙනවද ගැරන්ටි කවදාකවත් හලපු හැවක් කරේ දාගෙන යනවා. කවදාකවත් නැහැ. නිසා ගීගී අතහරිනවා කියලා සියල්ලම අතහරිනවා. අතහරපු දේ අරගෙන අප්පා මට මේ උපාධියක් තියෙනවා. මට අර නම්බුව තියෙනවා. මේ නම්බුව තියෙනවා කියලා කිව්වහම ඒක ගැරන්ටි හැරක්. අතහැරලා නෙවෙයි ඒක තියෙන්නේ. ඒ නිසා ඒක අතහැරියා නම් ඊට පස්සේ අපිට අමේට හුඟාක්ෂියු පිළිදි හුඟක් වැදගත් දෙයක් හම්බෙන්නේ. ඒ නිසා අපි අර දැනට අල්ලගෙන ඉන්න එකේ හඩු ගඳ ගැහුවත් ඒකම පොරෝණ ගතිය තමයි කියන්නේ අඤ්ඤන් නිමිත්තන් කැමති නැහැ. හැබැයි අපි කොහොම කරුවා ජීවිතය ගැන පෙරලෙන දෙයක්. බුදුහාමර කිව්වත් නැත ඒ නිසා අපි හැම වෙලාවෙම මේකෙන් මේක ප්‍රතිස්ථාපනය කිරීම ඉදන් නිසා ඉදන් පජහත ක්‍රමයට යනකොට ඒකම වෙන වචනයක් තමයි අඤ්ඤන් නිමිත්තම් මනසිකරෝති ආනේ උපක්‍රමයේ දන්නවනම් ඒක සම්ප්‍රදාන කුල ආචාර ධර්මත් එක්ක බනෝ ටිකක් රැඩිකල් වාදී ඉතින් ඒකයි කියන්නේ සීලක පිළිහිట్లా සමාධි නිමිත්තට යනකොට අදිචිත්ත මනිත වෙනකොට ආකල්පෙමේ වෙනසක් එයා තුළ සිද්ධ වෙන්න ඕනේ මේක තමයි අපේ අවුරුදු 140කට ඉස්සර නතර වෙච්ච පරිණාමය ආයෙත් අලුත් පටන් ගන්න තැන. නැත්තම් අපි ওই තාලෙමයි. ඔය තියෙන බබුණු මත ටිකම තියාගෙන ඉනවා. අලුත් මත වලට යන කටිය සමහරලාට හොම්බකට රිවර්ට් වෙන වැඩ වෙනවා. නමුත් ඉදිරියට කඩාන යන්න පුළුවන්. ඒ නිසා සීල දිනාට මේ වගේ ඒ රැඩිකල් වාදී අදහස් පහළ වේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිළු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා